තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහුරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය හතරවන පරිච්ඡේදය පළමු වන එපිසෝඩ් එක. චියං මායිහි ගත කළ කාලය. ආචාර්ය මන් දුහුතාංග රකිමින් චියාං මායිහි උතුරු ප්‍රදේශයේ බොහෝ කල් චාරිකාවේ යෙදුනාහ. සෑම වාර්ෂික වස්සාන කාලයන්හි වෙනත් වෙනත් තැන්වල විසූහ. වස්විසූ ප්‍රදේශ වූයේ බන් චොම් ටයින් බං පොං බං ක්ලෝයි බං පූ ෆරයා මයි තොං තිජ වත් ජෙඩි ලුවන් උත්තරදිත් ආදී පළාත්ය වස් අවසානයේ චියාංමයි ප්‍රදේශයේ අවට බොහෝ තැන්වල සැරිසැරූහ. අවුරුදු 12ක් පමණ කාලය තුල විසූ තැන් ඒ ආකාරයෙන් පිළිවෙලට සඳහන් කළ නොහැක. මෙම පුස්තකයේ සඳහන් වන්නේ අප කතාවට අදාළ ගමන්ගත් ප්‍රදේශ පමණි. වත් ජඩී ලුවන් ආරාමයේ සිටින කාලය හැර අන් සියලු කල්හි උන්වහන්සේ හුදකලාව සැරිසරූහ. මහා භයානක කඳුමුදුන් කැලෑවන්හි බෙහෙවින් පාගමනින් ඇවිද්දේය. මේ ගමන් මාර්ගයේ යන විට සුවිශේෂ ධර්ම අවබෝධ විය. එහෙයින්ම උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය ඊටා චමත්කාර වේ. අන් දුහතාංග භික්ෂූන් මෙසේ හුදකලාව සැරිසරූ නමුත් එයින් හාත්පසින් වෙනස් වූ ගමනක් උන්වහන්සේ ගියහ. සාමාන්‍යයෙන් වනයේ හුදකලා සැරිසැරීම ඊතා දුෂ්කර බිය උපදවන දුක්ඛිත තත්වයකි. පරිසරය රක්ෂිතය. කෑම, නිදා ගැනීම අස්වාභාවිකය. බහින් ත්‍රස්ත වී දවස ගත වේ. නමුත් ආචාර්ය මන්හට මේ සියල්ල ස්වභාවිකය. එය සතුටකි, නිහඬතාවයකි, විමුක්තියකි, නිදහසකි. තම කෙලෙස් දුරු කිරීමට අවශ්‍ය පරිසරයකි. මුල් කාලයේ මෙසේ සැරිසැරූ නමුත් පසුව බොහෝ අනුගාමිකයන් එකතු වූහ. ආචාර්ය ටේට්, ආචාර්ය සාන්, ආචාර්ය කවෝ උන්වහන්සේ සමග විටින් විට විසුවෝය. යම් කාලයක් පුහුණු වූ පසු තනිව විසීමට වනපෙත් මිනිස් ආවාස නැති ප්‍රදේශ එකිනෙක ඊතා ඈතින් පිහිටි ගම් ප්‍රදේශාදී තැන්වලට යැවුහ. කඳු බෑවුමක හෝ කඳු මුදුනක විසූහ. ගම් ඊතා කුඩාය. මුළු ගමේම ගෙවල් හතරක් හෝ පහක් පමණි. සමහර ගම්වල ගෙවල් 9ක් 10ක් ඇත. පිණ්ඩපාත ලැබීමට අවම වශයෙන් ප්‍රමාණවත් වේ. මෙම වකවානුවේ එකතු වූ කර්මස්ථාන භික්ෂූන් වහන්සේලා ඊතා ගරු ගහම්බීරය නොපසුබට වීරය ඇත්තෝය නිර්භය විය ජීවිත පරදුවට තබා ධර්මය සොයා ගියහ එබැවින් කොටි ආදී වනසතුන් ගහන ප්‍රදේශවලට ගියහ එහිදී සැප පහසුවක්වත් නැත නිතරම අවදියෙනි නිතරම සිහිබුද්ධියෙනි කම් සැප සෙවීමක් නැති බැවින් සිත සංසුන්්‍ය ඉක්මනින් සමාධිෙහි පිහිටයි. මිනිස් ආවාස නොමැති මෙම ඝන කැලෑවල හුදකලාව විසීමට ආචාර්ය මන් බෙහෙවින් ප්‍රිය කළහ. මිනිසුන් නැතිවද දේව් බඹුන් නාගාදී අමනුෂ්‍යයන් සමග උන්වහන්සේ නිතර ආශ්‍රය කරති. එහි කිසි අමුත්තක් නැත. විදේශ භාෂා දන්නා අය විදේශකයන් සමග එක් වී ඇසුරු කරන්නාක් මෙනි. උන්වහන්සේ මේ අය සමග කතාබස් කිරීමට දක්ෂ නිසා උන්වහන්සේගේ මේ කඳුමුදුන්වල වාසය දෙවි බඹුන්ට ඊතා වැඩදායි විය. ගම්බද ගෝත්‍රිකයින්ටද වැඩදායි විය. ඔවුන්ද නිර්භීතය, අවංකය, ඉවසිලිමත්ය, භක්තිමත්ය. ඔව්හු ධර්මය අසා සතුටු වූහ. කෙතරම් ආදර සැලකිලි කළත් ඔවුන්ට නොසෑහි. ජීවිත පූජා කිරීමට තරම් කැමති වේ. වනවාසී මේ ගෝත්‍රිකයන් පුරාණ වැඩි ගෝත්‍රිකයන් මෙනි. අප්‍රසන්න කිලුටු පිළිවෙලක් නැති මිලේච්ඡා නුවද ආචාර්යමන් ඔවුන් ප්‍රිය කළහ. ඔවුන්ගේ පෞරුෂය, පිරිසිදු බව, හැසිරීම, තම මුලා දෑනියාට දක්වන ප්‍රේමය, වැඩිහිටි ගෞරවය ඊට අගය කළහ. ඔව්හු තමන්ගේ ඔවුන්ගේ සාමූහික වගකීම් සහ ජීවනය ගතිසිරිත් හොඳ ආකාර පවත්වති. කිසිවෙක් කලබල කරදර නොකරති. ත්‍රස්තවාදී නොවේති. වැඩිහිටියන් කතා කරන විට සාවධානව අසා සිටිති. කීකරු වෙති. සොයන් මතධාරී නොවේති. එබැවින් ධර්මය කියා දීමට පහසු වේ. මේ අය එකෝර්, කමු, මුසියර්, හමං ආදී ගෝත්‍රිකයන්ය. මේ පිරිස මිලේච්ඡ ලෙස හැඳින්වුවද හොඳ සිල්වත් විනයගරුකය වෙති. නගරබද දියුණු ශිෂ්ටාචාරයේ දක්නට ලැබෙන හොර මැරකම්, වංචා, කපටිකම්, බොරු කිසිවක් නැත. ගස්කොලන් වනසතුන්ගෙන් ගහන වූ මේ ප්‍රදේශය නගරබද ශිෂ්ටාචාරය තරම් බිහිසුණු නොවේ. නගරයේ මිනිස් සමාජය කෙලෙස් වලින් පිරී ඇත. ලෝභ දෝෂ මෝහ රජ කරයි. මේ මිනිස්සු සිත විනිවිද යන හදවත කම්පා වෙන බිහිසුණු වේදනා තුවාල සිදු කරයි. එවිට මිනිසාගේ ශාරීරික මානසික නිරෝගීතාවය විනාශ වේ. ඒවා සුව කිරීම ඊතා දුෂ්කරය. මේ කෙලෙස් නිසා හටගත් තුවාල ඇඳුම් දෙමින් පැසවයි. ඒවා සුව කිරීමට නොහැකි නිසා අමතක කරති. එහෙත් යට තුවාලයකි. මෙවැනි කෙලෙස් සහිත වනයක සියලු සාමණේර භික්ෂූන් ජීවත් වෙති. ආචාර්ය මන් ඝන වනාන්තර ගත වූයේ මේ කෙලෙස් වනය නැති කිරීමටය. තම සිතේ පවතින කෙලෙස් මිලේච්ඡ දරුණු නොදියුණු නොහික්මුණු ගතියට මේ අභ්‍යන්තර කැලෑව සුද්ධ කිරීමට හුදකලාව වනචාරී විය යුතුය. එවිට අභ්‍යන්තර කැලෑව අභිබවා බාහිර කැලෑව පවතී. එවිට තම මනුෂ්‍ය මොළය ක්‍රියාත්මක වේ. තමා සිටින්නේ මොනතරම් භයංකර සංසාරයකද එවිට යථා තත්වය සමාධිගත සිතට ගෝචර වේ. උන්වහන්සේ සමග විසූ භික්ෂූන් වහන්සේලා අතිශයින් නිර්භීතය. ජීවිතය පරදුවට තබා ශික්ෂා රකිති. බාහිර පරිසරය ජය ගැනීමට හැකිවන්නේ එවැනි අයටය. එබැවින් පිළිවෙත් රැකීම ජීවිත ආශාව අත්හැර කළ යුතුය. මරණය වුවද බලාපොරොත්තුෙන් තම අරමුණ වූ කෙලෙස් සටනගෙන යති. උන්වහන්සේගේ භාවනා පුරුදු කිරීමේ ක්‍රම චියාං මායිහිදී තරමක් වෙනස් විය. දැන් ඊට වඩා දැඩි කටුක බවක් ඇත. එම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ඊට අවනත විය. නිතරම තම సంతානයේ කෙලෙස් සති සම්පජඤ්ඤයෙන් උදුරා දමති, මර්ධනය කරති. උන්වහන්සේගේ ප්‍රබල අවවාද අසා සතුටින් පිළිගත්හ. උන්වහන්සේගේ කතා ශෛලිය රළු විට ධර්මයේ ඊතා ගැඹුරු ස්වභාවයක් ගනී. එවිට සමාධි පුරුදු කරන්නන්ගේ සමාධි තව බලවත් විය. විපස්සනා කරන ධර්ම විචය සම්බොජ්ජංග වඩන්නන්ගේ ප්‍රඥාව තව දියුණු විය. මේ වන විට උන්වහන්සේගේ දැනුම බෙහෙවින් උසස් විය. තීක්ෂණ අවබෝධයක් තිබුණි. එමෙන්ම එම භික්ෂූන් වහන්සේලා ඊ타මත් බුද්ධිමත් වහා වැටහෙන සුළු අය විය. උන්වහන්සේලා අරහත්ත්වයේ පිණිස වීරිය වැඩූහ. යම් භික්ෂුවක් තම සිටිවිලි වැරදි මගක මෙහෙයවුවහොත් ආචාර්ය මන් එය තනි. එවේලේම හොරු අල්ලති. මේ හොරු ලගින්නේ භාවනා යෝගී භික්ෂූන්ගේ චිත්තසංතානයේය. සති විරහයක් වූ විට අන් කෙලෙස් සහිත පුද්ගලයන් මෙන් උන්වහන්සේලාගේ සිතුවිලිද කෙලෙස් වලින් ග්‍රහණය කෙරේ. කෙලෙස් වලට අනුව නොයෙක් මනක් කල්පිත මතිමතාන්තර වලට ගොදුරු වේ. මෙය කෙලෙස් වල ස්වභාවයකි. ආචාර්ය මන් චියාන්මායි කඳුකරේ වාසය කරන කාලයේ අමුතු සිද්ධියක් වුණි. එවැන්නක් කර්මස්ථාන භික්ෂූන් අතර සිදු වී නැත. පාටක ඔබ මට සමාව දෙනු මැනව. මෙවැනි සිද්ධීන් අපට වැදගත් වන්නේ මිනිස් ගති ස්වභාවය හඳුනා ගැනීමටය. මෙම කතාව කර්මස්ථාන භික්ෂූන් අතර පමණක් පැවතුණකි. ආචාර්ය මන්ගේ ප්‍රතික්‍රියාව තීරණාත්මක විය. එහි විසූ එක්තරා වැඩිමහලු ස්තවිර නමක් මෙම පුවත විස්තර කළහ. එක් සන්ධ්‍යාවක උන්වහන්සේ සහ තවත් භික්ෂුවක් ස්නානය පිණිස ළඟපාත ගල් පරවලින් සැදුන තටාකයකට ගියහ. එය ගමේ කුඹුරුවලට යන මාර්ගයේ ගමෙන් බොහෝ ඈතින් පිහිටියේය. උන්වහන්සේලා නාන විට තරුණ ස්ත්‍රීන් ගණනාවක් එහි අසල නියර දිගේ කුඹුරට ගියහ. එවැනි දේ සාමාන්‍යයෙන් නොසිදුවේ. අනිත් භික්ෂුව මෙම ස්ත්‍රීන් දුටු විට රාග ගින්නක් මහත් ආයාසයකටපත් උනි. තමන් වහන්සේ බොහෝ වැරවීරිය දැරූ නමුත් එම රාගය මැඩ ගැනීමට නොහැකි විය. ආචාර්ය මන් තම සිතේ පැවති අසහනය දකී යන බිය බලවත්ය. තමා නිନ୍ଦා අපහාසයකටපත් වේ දැයි තව තවත් සිත වික්ෂිප්ත විය. එම මොහොතේ පටන් වරින් වර සිත රාගයෙන් හා බියෙන් මුසපත් විය. මෙවැන්නක් කිසි කලෙක සිදු වී නැත. උන්වහන්සේ අධික පීඩාවකටපත් විය. එදින රාත්‍රී පුරුදු පරිදි ආචාර්ය මන් භික්ෂුන් වහන්සේලා ගැන මෙනෙහි කරන විට මෙම සිද්ධිය දුටහ. වශීකృత වූ ආදරයකින් මුලා වී සිටින බවත් බියෙන් සැකෙන් තම සිතැඟි දනීයයි අතිශය කනස්සල්ලකටපත් වී ඇති බවත් දුටුවේය. භික්ෂුව රෑ එළිවනතුරුත් නොනිදා මෙම සිතුවිලි වල නිමග්නව සිටී. පසුදා උදේ ආචාර්ය මන් මේ භික්ෂුවට කිසිවක් නොකීවේය. ඔහුගේ සැකබිය තව තවත් උත්සන්න වන බැවිනි. උන්වහන්සේ දුටු පමණින් භික්ෂුව අධික කම්පනයෙන් වෙවුලා ගියේය. ආචාර්ය මන් ඊතා සංසුන්ව සිනාපාල කළහ. කිසිවක් නොදන්නාක් මෙනි. පිණ්ඩපාත යන වේලාවේ කතා කිරීමට අවස්ථාවක් ලබා මෙසේ කීහ. ඔබ වහන්සේ බලවත් ආයාසයකින් භාවනා කරන බැවින් අද දින පිණ්ඩපාත නොවැඩිය මැනවි. අපි සැවම ගොස් ගෙනෙන පිණ්ඩපාත දාණය ඔබ සමග බෙදාගෙන ඔබ වහන්සේගේ භාවනා පිං අනුමෝදන් වෙමු. අපට ලැබෙන ආහාර ඔබ වහන්සේටත් ප්‍රමාණවත් වේ. මෙය කීවේ උන්වහන්සේ දෙස නොබලාය. ආචාර්ය මන් උන්වහන්සේ ගැන තමන් වහන්සේටත් වඩා දනි. එසේ කියා පිඬු පිනිස වැඩිහ. එම භික්ෂුව ආයාසයෙන් සක්මන් කරයි. මෙය නොහිතූ විදිහට සිදු වූ බැවින් හිතාමතා කළ දෙයක් මෙන් නොවේ. අත්හරින්නට බෙහෙවින් අමාරු සිතුවිලි විය. මේ බවත් දත් ආචාර්යමන් යම් ප්‍රයෝගයකින් උපකාර කිරීමට උනන්දු විය. භික්ෂුව දැඩි ලෙස තම සිත මුදවා ගන්නට දිරිවඩයි. එබැවින් ඔහුගේ සිතට පීඩා නොදුන්හ. පිණ්ඩපාත දාණය රැගෙන ආ සියලුම භික්ෂුන් වහන්සේලා පිඬුවක් පැගින් උන්වහන්සේගේ පාත්‍රයට හෙළුහ. තවද එම භික්ෂුවට කැමතිනම් තනිව හිඳ වැළඳිය හැකිය. නැතහොත් අනිත් භික්ෂූන් සමග හිඳ වැළඳිය හැකියයි පණිවිඩයක් යැවීය. මෙය අසා එම භික්ෂුව ඉක්මනට આવුත් අවශේෂ භික්ෂූන් සමග වාඩි වී වැළඳුවේය. ආචාර්ය මන් නොදන්නාක්සේ සිට පසුව ආදර කරුණාවෙන් වචන කීපයක් කතා කර උන්වහන්සේගේ බලවත් පසුතැවිල්ල අස්වැසීය. උන්වහන්සේ අන් භික්ෂූන් සමග වැළඳූ නමුත් එය ව්‍යාජ පෙනුමක් පමණි. ඊතා ස්වල්පයක් වැළඳුවේ අනිත් භික්ෂූන්ට ආචාරශීලීවය. කෑම රුචියක් නැත. එතරම් මානසික පීඩනයකට පත්වී ඇත. එදින සවස් යාමේ උන්වහන්සේ සමග ස්නානය පිණිස ගිය අනිත් භික්ෂුව එනම් මෙම කතා පසුව අප සමග විස්තර කළ භික්ෂුව සැකයටපත් වී මෙම සිද්ධිය ගැන විමසීය. ආචාර්ය මන් ඇයි මේ ලෙස එම භික්ෂුවට විශේෂයක් දක්වන්නේ? මෙවැන්නක් මීට පෙර සිදු වී නැත. උන්වහන්සේ එම භික්ෂුවගේ භාවනා දියුණුව දැක සුදුසු ලෙස උනන්දු කරත් යයි සිතීය. එසේ සිතා එම භික්ෂුවගෙන් භාවනා දියුණුව පිළිබඳ විමසීය. ආචාර්ය මන් ඔබ පිණ්ඩපාතය පිණිස නොයන්ට කීවේ ඔබ උග්‍ර ලෙස භාවනාවේ යෙදෙන නිසාද? කරුණාකර මෙය මට කියන්න. එම භික්ෂුව මුහුණ ඇඹුල් කර කැත සිනාවකින් සිනාසුනි. මගේ භාවනාව දියුණු වන්නේ කෙසේද? ආචාර්ය මන් මහා දුර්වල මෙන්ම මෝඩ පුද්ගලයෙකුට උපකාර කරන්නට උන්වහන්සේගේ ප්‍රයෝගයෙන් අනුකම්පා කළා. යහළු භික්ෂුව නැවත නැවතත් සිදු වූ දේ කුමක්දයි ඇසූ නමුත් පිළිතුර නොදුනි. ආචාර්ය මන් මහා දුර්වල මෝඩ පුද්ගලයෙකු ලෙස ඔබව දැක්කේ ඇයි දැයි ඇසීය. බැරිමතන මෙසේ කීහ. මේ පිළිබඳ ආචාර්ය මන්ට කියන්ට උවමනා නැත. උන්වහන්සේ එය දනී. මට වඩා මා ගැන උන්වහන්සේ දනී. මට ලැජ්ජා බය ඇත. උන්වහන්සේට මූණ දීමට නොහැකිය. ඊයේ අපි ගල් පර්වත අසල තටාකේ නාන විට අමුතු දෙයක් දුටුවා මතකද? මට මතක නැත. ගැහණු කීප දෙනෙක් යනවා නම් මතකයි. ඒ තමයි සිද්ධිය. මම මේ මහා අසහනයකටපත් වී ඒ මොහොතේ පටන් කිසිවක් කර කියා ගන්නට බැරි වී අසරණ උනේමි පාපොච්චාරණය කළහ. එම නිසා මට පිඬු පිනිස යාම වැළැක්වීය. මා ඒ කාන්තාව නැවත ගමේදී දුටහොත් මැරී වැටෙති සිතූහ. මගේ භාවනාව හොඳවන්නේ කෙසේද? ඒ මෝඩ දුර්වල පුද්ගලයා ගැන දැන් තේරෙනවාද? යහළු භික්ෂුව පුදුමයෙන් ගල් ගැසුනි. ඇයි දෙවියනේ ඔබ සහයිම ගැහණු අතර සම්බන්ධය කුමක්ද? මොකවත් නැහැ. මා ඒ එක් ගැහැණියක් දුටු සැනින් ඈ පිළිබඳ සිත් පහළ විය. රාග ගින්නෙන් දැවි ගියේය. මගේ භවනා මානසිකාරය සුන්විය. ඒ වෙනුවට මගේ මනසේ ඇගේ ලක්ෂණ රූපය ඇඳී ඇත. මේ දර්ශනය නිසා මගේ සිහි මුලා විය. රෑ එළිවන තුරුත් නිින්දක් නැත. තවමත් මෙම විකාර සිත කෙරෙහි මා තදින් බැඳී ඇත. මොනවා කරන්නටදයි නොදනිමි. ඔබ වහන්සේට හැකිනම් මට උපකාර කරන්න. තවමත් එසේමද වෙනස් වුනේ නැද්ද? නැත භික්ෂුවගේ කටහඬ ඊතා බැගෑපත්ය එසේනම් මම කියන්නම් ඔබට ඔය සිත මර්ධනය කළ නොහැකි නම් මෙහි රැඳී නොසිටින්න තව තවත් උත්සන්න වේවි මෙහෙන් පිට වී ගොස් සුදුසු පරිසරයක් සොයාගන්න ආචාර්ය මන් සමග ඔබට කතා කළ නොහැකි නම් මම කියන්නම් උන්වහන්සේ ඔබට වහාම අවසර දෙවි උන්වහන්සේ ඔබේ తත්වයේ හොඳාකාර තේරුම් අරගෙන ඇත ඔබට ලැජ්ජාවේ යයි සිතා තවම කිසිවක් නොකීවේය භික්ෂුව ඊට කැමති විය. සවස් යාමේ තම යහළු භික්ෂුව ආචාර්ය මන්ට දැනුම් දී අවසර ලබා ගති. එහෙත් උන්වහන්සේ බරපතල ප්‍රකාශයක් කළහ. කර්මානුරූපව හටගත් ආකර්ෂණයක් වැළැක්විය නොහැක. හමුවීම නිසා එය ඉක්මනින් ක්‍රියාත්මක වීමට හේතු ඇති බැවිනි. ඒ පිළිබඳ කීවේ එපමණකි. අසා සිටි භික්ෂුව පවා එහි අර්ථය වටහා නොගත්හ. සියල්ලෝම මෙම සිද්ධිය පිළිබඳ නිහඬ වූහ. එම භික්ෂුව ආචාර්ය මන් සමග කිසිවක් නොකීවේය. යහළු භික්ෂුව කිසිවක් නොකීවේය. ආචාර්ය මන් දැන සිටියා පමණි. කිසිවෙක් විවෘතව මේ පිළිබඳ කතා නොකළහ. පසුදින ආචාර්ය මන්ගෙන් සමු ගැනීමට ගිය විට කිසිවක් නොකියා අවසර දුනි. එවිට එම භික්ෂුව ඈත පළාතකට ගොස් තම භාවනාව ආරම්භ කළහ. එහි යම් කර්ම දෝෂයක් නොවී නම් එහි උන්වහන්සේට තම භාවනාව කිරීමට බාධාාවක් නැත. එහෙත් අහෝ කර්මයාගේ විපාකවල හැටි ආචාර්ය මන් කළ ඇඟවීම අනුවම සිදුවිය. එම තරුණ ස්ත්‍රිය අහම්බෙන් එම ගමටම ඇවිත් ඇත. නැවතත් එම භික්ෂුවට හමුවිය. මෙය ඊතා අස්වාභාවිකය. කඳුකරේ ගෝත්‍රික ස්ත්‍රිය මෙසේ ඈත ගමකට යන්නේ නැති බැවිනි. ආචාර්ය මන් සහ අනිකුත් දූතාංග භික්ෂූන් යම් කාලයක් එහි ගත කර වෙනත් අඩවියකට සංචාරය කළහ. එවිට අසන්නට ලැබුණේ එම භික්ෂුව තම සිත මර්ධනය කර ගැනීමට නොහැකි වී සිවුරු හැර එම ලක්ෂණ මියුසියර් ගෝත්‍රික ස්ත්‍රිය සරණ පාවාගෙන එහිම පදිංචි වූ බවත්ය. මෙය නම් කර්මය නිසා සිදුවක් බව නිසැකය. නැත්නම් මෙය සිදුවන්නේ කෙසේද? එම භික්ෂුවගේ යහළු භික්ෂුව මේ පුවත අප සමග කීවේ මෙසේය. එම භික්ෂුව එම ස්ත්‍රියව කිසිදාක දැක නැත, කතා කර නැත. එහෙත් දුටු පමණින් ශනිකව මෙම සම්බන්ධය සිදුවිය. අන් භික්ෂූන් තම අසපුවේ වාසය කරන විට ගමේ මිනිසුන් සමග කිසිම සම්බන්ධයක් නැත. ආචාර්ය මන් සමග සිටින විට එවැනි යහළු මිත්‍රතාවයක් ඇති නොවේ. එම භික්ෂුව ඇසින් දුටු පමණින් වශී වූ බව කීවේය. එවිට සිහි විකල්විය එම ආකර්ෂණය කෙතරම් දෙයත් හදවත විනිවිද ගියේය. හුස්ම ගැනීමට නොහැකි විය. මෙවැනි බලවත් කාය චිත්ත පීඩාවකට ඔහු ගොදුරු විය. මින් මිදීමට නොහැකිව වෙන පළාතකට යාමට තීරණය කළහ. එහෙත් කර්ම ශක්තිය ඔහු ලුහු බඳමින් පසුපසාවේය. ඔහු ඊට යටත් විය. මෙවැනි අත්දැකීමක් නැති ඔබ සිනහ වෙනවා ඇත. නමුත් අප වැනි අය එවැනි අවස්ථාවකින් මිදෙන්නේ කෙසේද? බුද්ධ කාලීන අරහත් සුන්දර සමුද්ද භික්ෂුවකට මෙවැනි සිද්ධියක් වූ බව තේර ගාථාවේ සඳහන් වේ. එහෙත් එම ගණිකාවකගෙන් බේරුණේ උන්වහන්සේ එ르දි බලයෙන් කවුළුවෙන් පිට වී ගොස්ය. සාමාන්‍යයෙන් කඳුකරේ ගෝත්‍රිකයන් භික්ෂූන් සමග කුළුපග නොවේ. එහෙත් බලවත් කර්මයෙන් මිදෙන්නේ කෙසේද? මෙහි සත්‍යතාවය ආචාර්ය මන් දැන සිටියහ. යම් උපක්‍රමයකින් භික්ෂුව ආරක්ෂා කිරීමට තැත් කළත් කර්ම ශක්තිය බලවත්ය. එබැවින් මෙය වැළැක්වීමට නොසිතූහ. කර්මය දායාද කොට සිටින මිනිසා තම දෛවය ස්වභාවික විදියට විසඳා ගනිති. මම මේ කතා පුවත ඇතුළත් කළේ මෙවැනි අවස්ථාවන්ට අප මුහුණ පාන බව මතක් කිරීමටය. වෙනදා මෙන් ඔබ මගෙන් වූ වරදක් ඇතොත් සමාවෙනු මැනවි. මින් නිහත මම ආචාර්ය මන් හොරු අල්ලන්න එකයි කීවෙමි. උන්වහන්සේ පරචිත්ත විජානනයෙන් අන් අයගේ සිතිවිලි දනිති. මේ නිසා උන්වහන්සේගේ ශිෂ්‍යෝ සුපරීක්ෂාකාරීව තම සිතිවිලි පාලනය කළහ. යම් කිසි ප්‍රබල චරිතයක් ඇති භික්ෂුවක් පුහුණුවට පැමිණි විට උන්වහන්සේ ඔහුගේ සිතිවිලි දැක ඔහු අවනත කරයි. වෙනත් නිහතමානී යටහත් පහත් අය මෙන් නොව මෙවැනි චරිත ප්‍රතික්‍රියා කරන්නේ විරුද්ධ ලෙසය. නමුත් උන්වහන්සේ මෙවැනි අදිමානුෂික බලයෙන් යමක් කී විට එහි වැරැද්ද පිළිගෙන ඉන් මිදීමට උත්සාහ කරති. කෙතරම් තදින් වැරැද්දට අවවාද කළත් තම වැරැද්ද ගැන ලැජ්ජා නොවේ. තරහ නොවෙති, උරණ නොවෙති. ආචාර්ය මන් ඊතා දක්ෂ වෙති අදහස් සම්පූර්ණයෙන් පළ කරන කෙනෙකි. එබැවින් අසා සිටින්නාගේ හදවත තුලට කා වැදීයයි. තමන් වහන්සේගේ දැනුම් සම්භාරය කියා දෙන විටත් අනුන්ගේ දොස් දකින විටත් නිර්භයව එකහෙලා පවසති. විවේචනය සාධාරණය නිවැරදිය අනුන්ගේ හිතසුව පිණිස පවති. තම ශිෂ්‍යයන්ගේ ගෞරවය දිනා ගනිති. ඔව්හු එහි සත්‍යතාවය පිළිගනිති. තම තමන් ලබාගත් අධිමානුෂික ගුණ ගැන උද්දාම නොවෙති. ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවයන් අනුව උන්වහන්සේ උපදෙස් දෙති. යමෙකුගේ දියුණුව දුටු විට ධෛර්යමත් කරති. භාවනාව වැරදිනම් එය නියම මාර්ගයට යොමු කිරීමට උපදෙස් දෙති. නොයෙක් ගැටලු ප්‍රශ්න ඇති අයට ලැබෙන අවවාද තුලින් සියලු ප්‍රශ්න निराකරණය වේ. මම දන්නා තරමින් උන්වහන්සේගේ ශිෂ්‍යයන් කිසිවිටක දුර්මුඛ වූයේ නැත. නිතරම ලැබෙන්නේ දක්ෂ විශේෂඥ විසඳීමකි. භාවනා පිළිබඳව උන්වහන්සේ නිපුණත්වයක් දරයි. කිසිවෙකුට එවැනි තීරණාත්මක විසඳුමක් දිය නොහැක. භාවමය හැඟීම් පළ කරන ගී නිබන්ධනයක් මෙන් අසා සිටින්නාගේ සිත කුල්මත් කරයි. වශී කරයි. එවැනි ව්‍යක්ත කතා ශෛලියක් අද ලෝකයේ අසන්නට නැත. ශීලා නිසංස දේශනාව මනහරය. සමාධි ප්‍රඥා පිළිබඳ දේශනා සුවිශේෂය. අසා සිටින්නන්ගේ තෘප්තිමත් භාවය නිසා ඇතිවන සංසිඳීම දින ගණනාවක් පවතී. තමන් වහන්සේගේ අවබෝධය පිණිස වීරිය වඩන විට උන්වහන්සේ හුදකලාව කඳුමුදුන් ඝන වනාන්තරවල වාසය කරයි. තම අධ්‍යාත්මයේ කෙලෙස් ජය ගැනීමට උග්‍ර සටනක යෙදෙති. නිතරම සතිපඤ්ඤාවෙන් සිටිති. නිදන කාලය හැර අන් හැම වෙලෙම ප්‍රත්‍යවේක්ෂා කරති. ධම්මවිචය සම්බොජ්ජංගයේ වඩමින් තම සිතුවිලි ਵਿਚාරති. තම කෙලෙස් සමග ඇත්තේ කතාවකි, දෙබසකි. කෙලෙස් වලට ප්‍රතිප්‍රහාර එල්ල කරති. දුක නැති කිරීමේ එකම චේතනාව උත්ප්‍රේරකයක් විය. සම්මා සංකල්පනා විය. ඒවා හිස් ප්‍රලාප නොවේති. කෙලෙස් හටගන්නේ නොයෙක් රැවටිලි සහිතවය. තමාගේ උදව් උපකාරයන් ලෙසත්, තමාගේ දික්ටිමාන අනුසය ලෙසත්, ස්වභාවික ලෙසත් පෙනී සිටිති. කෙලෙස්වල ගමන් මාර්ගය පසුපස යමින් උන්වහන්සේ ග්‍රහණය කරති. මෙසේ කෙලෙස් හට ගැනීමට ඉඩ නැත. වහා හඳුනා ගනිමින් මැඩ පවත්වති. ජයග්‍රහණය තෙක් සටනගෙන යයි. සති පඤ්ඤා ශ්‍රද්ධා වීරිය උපරිම වශයෙන් වැඩි ඇත. හැම ජයග්‍රහණයෙන්ම මෙම කුසලතා වර්ධනය විය. අන්තිමේදී අභ්‍යන්තර ලෝකය දෙදරා ගියේය. මාර්ග ප්‍රඥාවෙන් අවිද්‍යාව නම් රජු විනාශ විය. මේ ආකාරයෙන් අවසාන ජයග්‍රහණය අත්පත් විය. සක්මන් භාවනාවේ සහ පරයන්ක භාවනාවේ නිමක් නැත. රෑ දවල් තිස්සේ සතිපඤ්ඤාවෙන් භාවනාවේ යෙදෙති. ඉන් අනතුරුව තම යුද්ධෝපකරණ වලට අවශ්‍යතාවයක් නොමැත. සතිපඤ්ඤා සාමාන්‍ය ජීවිතය ගෙන යාමට පමණක් පවතී. සමහර විට ධර්මයේ ගැඹුර දැකීමට උපයෝගී කරයි. අවශ්‍ය නොවු විට නැති වී යයි. කලින් සතිපඤ්ඤා හැම මොහොතේදීම කෙලෙස් යටපත් කිරීමට අවශ්‍ය විය. දැන් ඒ සියල්ල નિરાයාසව ක්‍රියාකාරී වේ. මැලවි මැකියයි අනවශ්‍ය බැවිනි. උන්වහන්සේගේ ජීවිතය සරලය, පහසුය, අව්‍යාජය, ලාමක පහසුවෙන් රැවටිය හැකි අඥාණයෙක් මෙන් ලෝකයාට දිස්වේ. සතිපඤ්ඤාවල ක්‍රියාකාරීත්වය නැත. ඉතිරි වී ඇත්තේ අකාලික සමාධියකි. කිසි විදියකින් වෙන් නොවන බැවින් සිතේ ස්වභාවය යටපත් කළ නිශ්චල ස්වභාවයකි. බාහිර බලපෑම් කිසිවකින් චංචල නොවේ. අතීතය අනාගතය ගැන කිසිම තැකීමක් නැත. කෙලෙස් නැතිවීමත් සමග සියලු ස්වභාවයන් අහෝසි වේ. ශුන්්‍යතාවයේ රජ කෙරේ. මල්ලව පොරශූරයා නවක භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් පුහුණු කරවීමට බාරගත් විට ආචාර්ය මන් නිතරම ඔවුන් සමග සාකච්ඡා පවත්වති. එවිට භාවනා උපදෙස් දෙති. යම් භික්ෂුවකගේ ගති ලක්ෂණ නුසුදුසු නම් එතනදීම ඒ පිළිබඳ තරවටු කරති. ඒ අයගේ ගති තමන් වහන්සේ සමාධියෙන් සිටින විට දක්නට ලැබේ. නැතහොත් පරචිත්ත විජානනයෙන් ඔවුන්ගේ සිත් දකිති. එවිට ප්‍රයෝගකාරී ක්‍රමයකින් එය එලිදරව් කරති. එවැන්නක් නොවීමට වගබලා ගත යුතු බව අඟවති. භාවනා සමාධි නිමිති වශයෙන් තම ශ්‍රාවකයන්ගේ චරිත උන්වහන්සේට දිස්වේ. උදාහරණයක් වශයෙන් පහත දැක්වෙන කතා පුවත ඉදිරිපත් කරමි. එක් භික්ෂුවක් ගිහි කාලයේ ප්‍රසිද්ධ මල්ලව පොර ශූරයෙකි. ආචාර්ය මන්ගේ භාවනා පුහුණුව ගැන අසා ඊතා ශ්‍රද්ධාවෙන් සසුන්ගත වී ආචාර්ය මන්ගේ ශිෂ්‍යෙක් විය. ඔහුගේ බඩු මල්ලේ බොක්සින් සූර්යයන්ගේ ඡායාරූප 10ක් එක් එක් ඉරියව් වලින් තිබුණි. බැංකොක් සිට චියාංමයි ප්‍රදේශයට පැමිණ කඳුකරයේ සිටි ආචාර්ය මන් සොයාගති. ආචාර්ය මන් ඔහුට අවසර දී මහාන කරවීය. එදින රාත්‍රියේ ආචාර්ය මන් තම ශ්‍රාවකයන් පිළිබඳ විමසීමක් කළහ. පසුදෑ උදේ හීල් දාණයට වැඩි අවස්ථාවේදී නවක භික්ෂුව ගැන කතා කළහ. මේ භික්ෂුව මෙහි පැමිණියේ භාවනා කිරීමේ අභිලාෂයෙනි. එය හොඳයි. ඔහුගේ හැසිරීමේ කිසි වරදක් නැත. එහෙත් ඊයේ රාත්‍රියේ මහා විකාර ලෙස හැසිරුණේ ඇයි? මම භාවනා කරන විට ඔහු ඇවිත් මා ඉදිරියේ පෙනී සිටියේය. අඩි කීපයක් ඈතින් සිටියේය. ඉන්පසු බොක්සින් සූරයන්ගේ නොයෙක් විදියේ ඉරියව් පාමින් රඟ දැක්වූයේය. මට නොපෙනී ගිය විට සෙවණැල්ල සමග හරඹ කරයි. තායි බොක්සින් ශූරයෝ කකුල්, දනහිස, වැලමිට මිටි මොලවා තම විරුද්ධකාරයා බිම හෙලයි. ඒ අනුව ඔහු දකුණු කකුලෙන් හා වම් කකුලෙන් විටින් විට පහර දුනි. මේ භික්ෂුවගේ අතීතය කුමක්ද? ඔහු මල්ලවපොර ශූරයෙක්ද? ඒ නිසා ඔහු මට මල්ලවපොර ප්‍රදර්ශනයක් දුන්නේහිද? උන්වහන්සේ මෙසේ කියන විට එම භික්ෂුව හා අනිකුත් භික්ෂූන් ගල් ගැසී බලා හුන්හ. ආචාර්ය මන් නවක භික්ෂුව දෙසට හැරී "ඇයි ඔබ එසේ රඟ දැක්වූයේ? මක් නිසා එසේ හැසිරුණේද? ඇති යන්තම් මට පහර නොදුන් එක" යයි පැවසූහ. දාන වේලාවට ආසන්න බැවින් ආචාර්ය මන් වෙන මොකවත් නොකියා ගියහ. සවස් වරුවේ භික්ෂූන්ට කමටහන් දෙන විටත් ඒ පිළිබඳ කිසිවක් නොකීහ. නමුත් රාත්‍රී කාලයේ නැවතත් මේ රඟපෑම සිදුවිය. පසුදා අලුයම මේ පිළිබඳ කතා කළහ. ඔබ ඊයේ රෑ මා හමුවීමට පැමිණියේ ඇයි? ඊයේ රාත්‍රියේ ඔබ බොක්සිං රඟපෑවේයයි. පැන පැන පා පහරවල් දෙමින් මුළු රාත්‍රියම ගත කළේය. මෙවැනි හැසිරීම් භාවනා යෝගීන්ට සුදුසු නැත. ඔබ මෙහි එන්ට පළමු තිබූ අරමුණු මොනවාද? දැන් අදහස කුමක්ද? කරුණාකර ඇත්ත කියන්න. නැත්නම් මෙහෙන් පිට වී යන්න. පසුගිය රාත්‍රී දෙක තුල වූ සිද්ධිය වැනි දෙයක් මා දැක නැත. එම භික්ෂුව බහින් වෙවුලමින් සුදු මැලිවිය. ක්ලාන්ත වේ යයි සිතුනි. අන් භික්ෂුවක් Taman ඔහු සමග පුද්ගලිකව කතා කිරීමට අවසර ඉල්වීය. කරුණාකර ආචාර්ය මන්ට කියන්න ඔබගේ මේ සිද්ධියට හේතුව උන්වහන්සේට අවශ්‍යයි. ඇත්ත දැනගැනීමට ඔබට යම්කිසි දඬුවමක් දීමට නොවේ. අපි මෙහි වෙසෙන කිසිවෙක් රහත් වෙලා නැහැ. කෙලෙස් දුරු කර නැහැ. අපි වැරදි කරනවා. නමුත් උන්වහන්සේගේ අවවාද පිළිගෙන වරදින් මිදෙනවා. අපගේ ගුරුදේවයන් වහන්සේ අපට පියකු හා සමානය, මවෙකු හා සමානය. ගුරුවරයෙක් වශයෙන් වරද කරන අයට දොස් කීමට සුදුසුයි. ගුරුවරයා තම ශිෂ්‍යයා කෙරෙහි අවධානය කළ යුතුයි. ඒ අයගේ සුභසිද්ධිය පිණිස ප්‍රශ්න අසමින් විවේචනය කරමින් ඒ අවස්ථාවට සුදුසු ලෙස අවවාද දෙනවා. මටත් කීප විටක් උන්වහන්සේ දොස් කීවා. ඔබට කීවාට වඩාත් තදින් විවේචනය කළා. සමහරුන් එලවා දමනවා. එහෙත් ඒ අය කීකරු වී තම වැරැද්ද හදාගත් විට ඉන්ට අවසර දෙනවා. ඔබට කී ගැන හොඳින් සිතන්න. මට පේන විදියට ඔබ බය නැහැ. ඔබ සිතේ යම් ගැටලුවක් ඇතනම් එය කියන්න. ඔබ කිසි වැරැද්දක් නොකලේ නම් හෝ අත්තරද්දක් සිදු වුණේ නම් කෙලින්ම කියා සිටින්න. ඔබට අමතක නම් එසේ කියන්න. ඔබගේ සුදුසුකම් අනුව තීන්දුව ලැබේ. කුමක් හෝ වේවා ඊට අවනතූ විට ප්‍රශ්නය निराකරණය වේ. එම භික්ෂුව කතා කර අවසානයේදී ආචාර්ය මන් කතා කළහ. දැන් ඔබට කියන්ට ඇත්තේ කුමක්ද? කිසි හේතුවක් නැතිව මා ඔබට වරද පවරන්නේ නැත. නමුත් මා ඇස් පියාගත් මොහොතේ සිට ඔබගේ විකාර දැඟලිල්ල මට දිස්වේ. භික්ෂුවක් මෙසේ හැසිරෙන්නේ ඇයි? මම පුදුමයටපත් වෙමි. මේ දර්ශනය කුමක්ද? ඔබ කොයි ආකාර දුෂ්ටයෙක්දයි නොදනිමි. මගේ අදිමානසික බුද්ධිය තුලින් මෙතරම් කාලයක් ගත් තීරණ වැරදුනේ නැත. එහෙත් මේ අවස්ථාවේ වැරදුනේ ඇයි? ඔබ මට ඇත්ත කියන්න. ඔබ නිර්දෝෂී නම් මගේ අදිමානුෂික බල වැරදි නම් මම වනාහි නාකි පිස්සු භික්ෂුවක් වෙමි. මෙවැනි භික්ෂූන්ගේ ගුරුවරයා වීමට නුසුදුසු වෙමි. මම වැරදි පාර ඔවුන්ට දක්වන්නෙක් වෙමි. එසේනම් මා පිස්සුවෙන් කොහේ නමුත් ගොස් සැඟවී සිටිය යුතුයි. මෙවැනි පිස්සු දේ උගන්වන්නේ නම් එය සාපයකි. අනිත් භික්ෂුව තම යහළුවාට කතා කරන මෙන් ආයාචනා කළහ. අන්තිමේදී එම මලල ක්‍රීඩා කළ භික්ෂුව ගැහි ගැහි විකෘතිව යන්තම් කීවේය. මම මලල ක්‍රීඩකයෙක් වෙමි. එපමණක් කියා නිශ්ශබ්ද විය. ආචාර්ය මන් ඔබ මලල ක්‍රීඩකයෙක්ව සිටියාද? එසේය. නමුත් දැන් ඔබ භික්ෂුවක්. දැන් ඔබ මලල ක්‍රීඩා කරන්නේ කෙසේද? ඔබ මෙහි ආවේ මලල ක්‍රීඩා කරමින් මුදල් උපයමින්ද? මේ වන විට එම භික්ෂුව සිහි විකල් වී ගියේය. කිසි උත්තරයක් කියාගත නොහැකි විය. එවිට යහළු භික්ෂුව කතා කරමින් ගිහි කාලේ ඔබ මලල ක්‍රීඩකයෙක් වුවද දැන් ඔබ එම ක්‍රීඩාව කරන්නෙහිද? මා ගිහි කාලයේ එසේ කළ නමුත් දැන් කරන්නේ නැත. මා මහාන වූ පසු මලල ක්‍රීඩා නැවැත්වූවායි කීහ. ආචාර්ය මන් ඔහුගේ මනස විකෘති බව දැන වෙන යමක් කතා කරන්නට විය. දැන් පිණ්ඩපාත යාමට කාලය හරි. පසුව අනිත් භික්ෂුවට මේ පිළිබඳ ඔහුගෙන් දැනගන්නා ලෙස අන කළහ. ඔහුගේ බය නිසා තමන් වහන්සේ සමග කතා නොකරති. දානයෙන් පසු නැවතත් එම භික්ෂුවගෙන් අනිත් භික්ෂුව කරුණු විචාලේය. මේ නවක භික්ෂුව සුවන් කුලප් බොක්සින් ආයතනයේ ඊතා දක්ෂ ක්‍රීඩකයෙකි. ගිහි ජීවිතය ගැන කලකිරීම මහනවිය. ඉන්පසු ආචාර්ය මන් සොයා ඇවිද්දේය. ඉන්පසු එම යහළු භික්ෂුව මෙම ප්‍රවෘත්තිය ආචාර්ය මන්ට සැලකළහ. එම කතාංගය මින් સમાප්තයයි සිතුවෙමි. නමුත් එය එසේ නොවිය. එදින රාත්‍රී ආචාර්ය මන් සමාධියෙන් මේ භික්ෂුව පරීක්ෂා කළේය. පසු දින ඔහුට මෙසේ කීහ. ඔබ ගිහි කාලයේ බොක්සින් සූරයෙකු පමණක් නොව යම් දෙයක් ඔබ වසන් කර තිබේ. ඔබ මේ පිළිබඳ හොඳ ආකාර කල්පනා කර බලන්න. ඔබ ගිහි කාලයේ චර්යාව පමණක් නම් මෙවැනි දේ නැවත නැවත පෙනෙන්නේ ඇයි? මේ අසා යහළු භික්ෂුව එම භික්ෂුවගේ අසපුවට ගියේය. බොහෝ වේලා සාකච්ඡා කර ඔහුගේ බෑගේ බොක්සින් සූරයන්ගේ ඡායාරූප 10ක් ඇති බව දැනගති. ඒවා දෙස බැලූ විට මේ සියලුම කරදරය මේ ඡායාරූප නිසායයි සිතුවේය. මේවා බැහැර කරන්න. නැත්නම් පුලුස්සා දමන්නේයි කීහ. එම භික්ෂුව ඊට එකඟ විය. පසුව දෙදෙනා එක් වී එම ඡායාරූප පුලුස්සා දැමූහ. ඉන්පසු මේ සියලු ප්‍රශ්න निराකරණය විය. එම ගිහි කල බොක්සින් සූරයා දැන් ඊටාම ශාන්ත දාන්ත භික්ෂුවකි. හැසිරීම ප්‍රතිපත්ති ගරු ගහම්බීරය. බොහෝ සතුටින් සැනසීමෙන් ආචාර්ය මන් සමග විසූහ. ආචාර්ය මන් ඔහුට විශේෂ ආදරයකින් සැලකිලි දැක්වීය. අතීතය අමතක වී ගියේය. කාලයකට පසු තම යහළු භික්ෂූන් උන්වහන්සේට සරදම් කරති. එම සිද්ධිය නිසා ආචාර්ය මන්ගෙන් බැනුම් ඇසියු සැටි මතක් කර සිනාසුනි. මම බාගෙට මැරිලා මගේ සිහි විකල් වෙලා මෝඩයෙක් මෙන් හැසිරුණා. තමා බේරාගත් මිත්‍ර භික්ෂුවට ස්තුති කරමින් ඔබ වහන්සේ නොහිටින්ට මම පිස්සු වැටෙනවා. ඔබ මට දයාව අනුකම්පාව දැක්වුවා. ආචාර්ය මන් ඊටමත් දක්ෂයි. මම සිහි විකල් වෙන වේලාවේදී ඉක්මනට වෙන දෙයකට යොමු කර කිසිවක් නොසිඳූ විදිහට අමතක කළා. ආචාර්ය මන් මෙවැනි අద్භූත දේ තම භාවනා සමාධියෙන් දකි. එවිට එම නිමිත්ත ඔස්සේ තම ශිෂ්‍යයන්ට අවවාද අනුශාසනා කරති. උන්වහන්සේට ಪರಿචිත්ත විජානනය පමණක් නොව මෙවැනි විශිෂ්ට ඥානද තිබුණි. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේම නොලත් අත්දැකීම් මෙම චියාං මැයි වකවානුවේදී දුටහ. සමහරක් උන්වහන්සේගේ සිත තුල හටගති අනිද්දේ බාහිර ලෝකයේ සිදුවිය. ඊ타මත් විශ්මයජනක උත්තේජන සහිත ප්‍රතිවේද නුවණ වේ. හුදකලා වාසය කරන මිට ලැබූ අත්දැකීම් අනන්තය. ඒවා මෙහි සඳහන් කළ නොහැකිය. දැනුම හා අවබෝධය නිරන්තරයෙන් උන්වහන්සේට ලැබුණි. භාවනා කාලය තුලත් අවශේෂ දෛනික කාලය තුලත් මේ නුවණ පහළ විය. එය පුදුමාකාරය, අద్භූතය. මෙතෙක්කල් මේ සිත කෙතරම් මෝහයෙන් සිටියේද මෙවැනි මහා ප්‍රඥා පහළවීමට සුදුසුවද මෙතෙක් සිටියේ පුදුම මෝහයකිනි. මෙම ශක්ති අනන්ත සසර පැවති අසීමිත බලවේග වේ. මෝහාන්ධකාරයෙන් වැසී තිබුණි. සිත නිරුද්ධ වූ විට සියලු ක්‍රියාකාරකම් නිරුද්ධ වේ. මෙම සමාධියෙන් සියලු සංසිද්ධිය අහෝසි වේ. එබැවින් සිත පවතින්නේ ධර්මතාවය මත පමණි. ධර්මය සහ චිත්තය එකම වේ. චිත්තය අනු ධර්මයයි, ධර්මය අනු චිත්තයයි, ද්විත්වයක් නොවේ. ශරීරය හෝ මනසේ පැවැත්මක් නොදැනේ. මෙම ස්වභාවය දින මාස අවුරුදු කල්ප ගණන් පැවැත්විය හැකිය. අනිච්ච දුක්ඛ අනාත්ම වැනි සම්මුති සත්‍යයන් අදාළ නැත. මෙසේ සිත නිරෝධයට ගිය අවස්ථාවේදී ශරීරය සුණුවිසුණු වී ගියත් එනම් සම්මුතිය අහෝසි වුවත් සිත ඒ පිළිබඳ නොදනී. මෙය ඊටාම බලවත් සමාධි තත්වයකි. මෙය මෙසේ වුවද නිරෝධ සමාපත්තිය తాවකාලික තත්වයකි. එය තද නින්දක් බඳුය. සිහින නැති තද නින්දේ පසු වෙන විට යමෙක් කිසිවක් නොදනි. අවදි වූ විට ශාරීරික මානසික ක්‍රියාකාරීත්වය දැනේ. එනමුත් සියලු සමාධි තත්ත්ව නිරෝධ සමාපatti උවද සම්මුති සත්‍යයට අයත් වේ. විමුක්ති සිත හේවත් අරහත් මග්ගඵල සිත් සම්මුතිය ඉක්මවා යත්. විමුක්ති සිත සමාධිගත වූ විට සම්මුතියට අදාළ නැත. අතිපාරිශුද්ධ එම සිත විසුද්ධි චිත්තය නමයි. එම සිත සම්මුති කාල අවකාශයන්ගෙන් විනිර්මුක්තය. ඒ හේයින් අකාලිකෝ වෙති. මෙම විසුද්ධි චිත්තයේ ස්වභාවය සංඥා ස්කන්ධයට හසු නොවේ. ඒ හේයින් එය විස්තර කිරීමට නොහැකිය. එය නිවන වේ. හේතු ප්‍රත්‍ය නොමැති බැවින් ලෞකික නොවේති. අනිච්ච දුක්ඛ අනාත්ම නොවේති. එම සමාධියෙන් නැගී සිටි විට සම්මුති ලෝකය අදාළ වේ. වෙස්වලාගත් කොටි කඳුකරේ ගෝත්‍රික මිනිසු ටික දෙනෙක් හැරෙන්න කිසිවෙක් නගරබදට ගොස් නැත. ඔව්හු භික්ෂූන් වහන්සේලා දැක නැත. මෙම කඳුකරයේ ගමෙන් හැතැක්ම එකක් දෙකක් දුරින් පිහිටි වනාන්තරයේ ආචාර්ය මන් සහ භික්ෂූ පිරිස වාසය කරති. ගස් යට කුඩා මැසිවල ලැබුම් ගනිති. අලුයම පිඬු පිනිස ගමට ගිය විට "ඇයි ආවේ" යයි අසති. දානය පිනිස පැමිණි බව ආචාර්ය මන් සැලකලහ. ඔවුන් පුදුමයෙන් බලා සිටියහ. එවිට පිණ්ඩපාතේ යනු කුමක්දයි ආචාර්ය මන් කියා දුන්හ. ඔබට ඕනෑ උයපු ආහාරයද වියලි ආහාරයදයි ඇසූහ. උයාපු ආහාරයයි කී විට ඊතා සල්ප ප්‍රමාණයක් පාත්‍රවලට දැමූහ. එම භික්ෂූන් දෙනම කුටියට පැමිණ එම බත් වැළඳූහ. ව්‍යංජන කිසිවක් නැත. මුල සිටම මෙම ගෝත්‍රික මිනිස්සු ශ්‍රද්ධා බුද්ධියක් නැති බැවින් දාන මානාදිය නොදනිති. භික්ෂූන් පිළිබඳ සැක පහල කරති. ඒ දින සවස ගම්මුලා දෑනියා බම්බු ටකය නාද කර මුළු ගම එක් රැස් කළහ. ආචාර්ය මන්සා අනිත් භික්ෂුව ගැන කතා කරමින් යම්කිසි කොටි වර්ගයක් වෙස් වෙලාගෙන ඇවිත් කැලෑවේ සිටිති. කුමන ගෝත්‍රයේදයි නොදනිති. එහෙත් විශ්වාස කළ නොහැකියයි කීහ. එම කැලයට දර පිනිස හෝ ගැහැණු සහ ළමයි නොයා යුතුයි. පිරිමි ගියොත් නිසිසේ ආයුධ රැගෙන ගිය යුතුයි. එම කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කළ හැකිය යනාදී වශයෙනි. මෙම කතාව කරන වේලාවේ ආචාර්යමන් සමාධියට පත් වී සිටියහ. එබැවින් සියල්ල දනිති, ඇසෙති, දකිති, නමුත් ඒ පිළිබඳ කෝපයටපත් නොවුනි. අසීමිත මෛත්‍රියක් කරුණාවක් අනුකම්පාවක් මේ මිනිසුන් කෙරේ හටගති. උන්වහන්සේ දුක් වූයේ මේ පිරිස මෙවැනි බොරු බයක් සැකක් නිසා බොහෝ අකුසල් රැස් කර සසර දුක් විඳීම ගැනය. මෙරී ගොස් කොටි යෝනි උපදී. පසුදා උදෑසන තම ශිෂ්‍යයාට මේ සියල්ල දැන් වූහ. ඊයේ සවස ගම්මුලා දෑනියා මුළු ගමම කැඳවා අපි කොටි වර්ගයක් භික්ෂූන් මෙන් වෙස්වලාගෙන සිටිති. ඒ අය අපගේ අඩවිය අයත් කර ගනිති. අප විනාශ කරති ආදී වශයෙන් කීවා. අප මේ ගම හැර ගියොත් මේ මිනිසු ඇත්තෙන්ම භයානක පව් සිදු කරගනී. ශ්‍රද්ධාව නැති බැවින් අප කෙරෙහි පෞකාර අදහස් ඇති කරගෙන අකුසල කර්ම සිදු කරති. මේ අයට අනුකම්පාවෙන් අපි මෙහෙම රැඳී සිටිමු. මේ ප්‍රශ්නවලට මුහුණ දෙමු. මේ අයගේ වැරදි දෘෂ්ටිය බිඳෙනතුරු අප මෙහි සිටිය යුතුයි. ගම්මු උන්වහන්සේලා සැකකලා පමණක් නොව දෙතුන් දෙනා කණ්ඩායම් වශයෙන් නොයෙක් අවියායුධ රැගෙන මුර කරති. සමහර විට උන්වහන්සේලා සක්මන් කරනවා ඈතින් බලා සිටිති. ආචාර්ය මන් සමීපයට සමහර විට පැමිණෙති. සක්මන් කොන් ළඟ හෝ මැද්දේ බලා සිටිති. ඇසිපිය නොහෙලා පුදුමයෙන් බලා සිටිති. විනාඩි 10ක් 15ක් සක්මන් මැද සිට වටපිට බලමින් පරීක්ෂා කරති. මෙම මුර කිරීම දැඩි පරීක්ෂාව දිනපතා සති ගණනක් කරති. මෙම වික්ෂූන් වහන්සේලාගේ සැපතුක් ගැන ගම්මු කිසි හැඟීමක් නැත. කෑම බීම ලැබෙන වෑදැයි කිසි සැලකිල්ලක් නැත. ජීවත් වන්නේ කෙසේ දැයි නොසිතති. මෙසේ ජීවත් වීම ඊටාම දුෂ්කර විය. තම්බපු බත් පමණක් ලැබේ. ඒ උවද සමහර විට නොලැබේ. ලැබුණ ප්‍රමාණය නොසෑහේ. වැඩිපුර ජලය බී සැනසේ. ගල් ගුහා හෝ ගිරිහෙල් ආදී කිසි ආවරණයක් නැති බැවින් ගස් යට රෑදවල් ගත කිරීමට සිදුවිය. වැසි කාලය ඊතා දුෂ්කරය. මුළු දවස ධාරා නිපාත වැසි කඩා හැලේ. වැස්ස නැවතී ටිකක් වියලී ගිය විට වහලකට සුදුසු තනකොළ වියලිකොළ සොයමින් ගොස් යාන්තම් නොතෙපී සිටින්නට පියස්සක් තනාගත්හ. අවම වශයෙන් දවස ගත කිරීමට පමණක් එය සෑහේ. තද වර්ෂාව මැඩ පැවැත්වීමට රෙදි වලින් මැසූ වට ආවරණයක් ඇත. එහි තුල එක් කෙනෙකුට පමණක් හිඳිය හැකිය. එය කූඩාරමක් වැනි කූඩයට සවි කර තිබේ. මේන් යම්කිසි ආවරණයක් ලැබේ. නිතරම කඳු මුදුන් වලින් එන සුළඟ ඡණ්ඩ මාරුතයකි. කූඩාරම කැඩී ඉගිලී යයි. සිවුරු පිරිකර තෙත් බරි වේ. දවල් කාලයේ නම් යම් පිළියමක් සෙවීමට හැකිය. එහෙත් රාත්‍රී කාලය නම් කිය නොහැකි තරම් විනාශයකි. පුදුම අසහනයකි. සීත සැඩසුලං ගස් අතුගෙන යති. බියංකර ශබ්දය සිත කම්පා කරයි. කොයි මොහොතේ මරණයට පත්වේදැයි නොදනි. වැස්ස සුළඟ සීතල රාත්‍රිය ඝන අඳුර ඇත. කැඩී බිඳී යන සුන්බුන් කැබලි ඒ මේ අත හමායයි. කුසගින්න පිපාසයද බලවත්ය. ඌෂ්ණ කාලයද ඊතරම් දුෂ්කරය. මේ සියල්ල ඉවසුවේ ගමේ මිනිසුන්ගේ සැකබිය දුරු කිරීමටය. බොන වතුර කේතලය පුරවා ගැනීම බොහෝ ඈත කඳු පාමුලට යා යුතුය. මේ සියලු දුක් මැද්දේ ගමේ මිනිස්සු කිසිම සැලකිල්ලක් නොදක්වති. ආචාර්ය මන්ගේ භාවනා බලය හා අවබෝධය නිසා කිසිම සැලීමක් හෝ කලකිරීමක් නැත. වන මුර්ගයන්ගේ කෑගැසීම උන්වහන්සේට සතුට එළවයි, කුල්මත් කරයි. රෑ කාලයේ ගස් යට භාවනා කරන විට ළඟපාත කොටි ගොරවන ශබ්දය ඇසේ. මේ විශාල සත්තු පුදුමයකට මෙන් ආචාර්ය මන් සමීපයට නොපැමිණෙත්. කලාතුරකින් කොටියෙක් අවුත් කූඩාරම තුලට හොම්බ දමා ඉවකර ගොදුරු සොයති. උන්වහන්සේ යන්තම් සෙලවුණ විගස ඔහු කඩාගෙන පැනදුවයි. නැවත පැමිණෙන්නේ නැත. සෑමදාම සවස මිනිසු තුන්දෙනෙක් අවුත් විපරම් කරති. උන්වහන්සේ දෙස බලා පහත් හඬින් යම් යම් දේ කියති. ආචාර්ය මන් කිසි වගක් නැත. ඔවුන්ගේ සිත් දකි. ඒ බව ඔවුන් නොදනිත්. ඔවුන් කතා කරන දේ ඇසේ. දිබ්බ චක්කු දිබ්බ සෝතේනි යමෙක් ඒ අයගේ කතාබහ දනී යන නොදන්නා හේයින් කිසි අවහිරයක් නැතිව කතා කරත් ඒ අය යම්කිසි වැරැද්දක් සොයති. ආචාර්ය මන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ට අසීමිත කරුණාවකිනි. ගමේ වැඩි සංඛ්‍යාවක් ටික දෙනෙකුගේ දූෂිත පාලනයට ලක්වී ඇති බව උන්වහන්සේ දැනගත්හ. මෙම අඩවියේ ආචාර්ය මන් මාස කීපයක් විසූහ. තවමත් මෙම මිනිස්සු උන්වහන්සේගේ සුළු ප්‍රමාද දෝෂයක් හෝ සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වූයේ Tamanගත් වැරදි නිගමනය කෙසේ හෝ හරි නිගමනයක් ලෙස ඔප්පු කිරීමටය. එහෙත් උන්වහන්සේ පළවා හැරීමට තැත් නොකළහ. වරින් වර ඔත්තු සෙවීමේ යෙදෙති. මාස ගණනාවක් ඔවුන් වෙහෙසටපත් වූද එකම වැරැද්දක් නොදකිති. එක් සන්ධ්‍යාවක උන්වහන්සේ සමාධි සුවේන් සිටින විට ගම්මු එක් රැස් වී තමන් වහන්සේ ගැන සාකච්ඡා පවත්වන බව දැනුනි. ගම්මුලා දෑනියා අනිකුත් අයගෙන් තමන්ගේ ඔත්තු පරීක්ෂණවල ප්‍රතිඵල ඇසූහ. මේ භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කිසිම දෝෂයක් සොයා ගැනීමට බැරි බව ඔවුන් එකහෙලා දැන්වූහ. ඔවුන්ගේ සැකය නිසා බොහෝ නරක විපාක ඇතැයි කීවාහ. ඔබ එසේ කියන්නේ ඇයි? ඇයි යන හැම විටම දකින්නට ලැබෙන්නේ උන්වහන්සේලා ඇස් පියාගෙන ඉඳගෙන ඉන්නවා. නොසෙල්වි ගස් ගල් වගේ නැත්නම් ඇවිදිනවා. ඉදිරියට ආපසු උඩබිම වටපිට බලන්නේ නැහැ. මේ අය කොටි වර්ගයක් නම් වටපිට බලමින් කුරුමානම් අල්ලති. එවන්නක් නැත. මෙතෙක් කල ඒ අයගේ හැසිරීම් වරදට හසු කළ නොහැකිය. එසේ වරදක් වූයේ නම් අපට හසු වෙති. අපි මෙවැනි අපරාධ හොඳ අයට කිරීමෙන් මහා විපත්තියකට පත්විය හැක. දැන් කරන්නට ඇත්තේ මේ අය සමග කතා කර අරමුණ පැහැදිලි කර ගැනීමයි. හොඳ භික්ෂූන් වහන්සේලා සොයාගන්නට බෑ. හොඳ නරක දෙගොල්ලෝම ඉන්නවා. මේ භික්ෂූන් වහන්සේලාට අපි ගෞරව දැක්විය යුතුයි. මේ භික්ෂූන් ව්‍යාජ වංක ද්‍රෝහී පුද්ගලයන් ලෙස චෝදනා කළ යුතු නැත. මෙය විසඳීමට අපි ගිහින් ප්‍රශ්න කරමු. ඇයි ඔබ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි ඔබ ඉස්සරහට ඇවිදින්නේ? ආපසු හැරී ඇවිදින්නේ? මොනවාද සොයන්නේ? මේ රැස්වීමේදී ඔවුහු යම් නියෝජිතයෙක් යවා ප්‍රශ්න කිරීමට තීරණය ගති. පසුදා උදෑසන ආචාර්ය මන් අනිත් භික්ෂුව අමතා ගමේ මිනිසුන්ගේ ලොකු පරිවර්තනයක් වී ඇත. ඊයේ රාත්‍රියේ රැස්වීමක් පැවැත්වුවා අප දෙදෙනා පිළිබඳ. අද උදේ යම් නියෝජිතයන් එනවා අපගෙන් විමසීමට ඒ අයගේ සැකබිය දුරු කිරීම පිණිස. ඒ අනුවම එදින සවස ගමේ නියෝජිතයා පැමිණියේය. ඔබ මොනවාද සොයන්නේ? ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් ආචාර්ය මන් පිළිතුරු දෙමින් මගේ බුද්ධෝ නැති වෙලා මම බුද්ධෝ සොයමින් රෑ දවල් ඇස් පියාගෙන ඒ මේ අත ඇවිදිමින් සොයනවා. බුද්ධෝ යනු කුමක්ද? එය සොයා ගැනීමට අපට හැකි වේද? බුද්ධෝ යනු තුන් ලෝකයේ ඊටාම වටිනා මණික. ඒ මණික තුලින් මුළු තුන් ලෝකයම දකිනවා. ඔබට පුළුවන් නම් එය සොයා දෙන්න බොහොම හොඳයි. එවිට අපි සියලු දෙනාටම ඉක්මනින් පහසුවෙන් බුද්ධෝ සොයාගත හැකියි. ඔබේ බුද්ධෝ නැති වෙලා බොහෝ කල්ද? නෑ, එතරම් කාලයක් නැහැ. ඔබ උදව් කරනවා නම් අපට ඉක්මනින් සොයාගත හැකියි. බුද්ධෝ ලොකු දෙයක්ද? ලොකුත් නැහැ පොඩිත් නැහැ. නියම ප්‍රමාණය අපට සෑහෙන. බුද්ධෝ සොයාගත් කෙනෙක් උතුම් පුද්ගලයෙක් වෙනවා. ඔහුට ඕනෑම දෙයක් පේනවා. දේවලෝකයයි අපායයි දකින්න පුළුවන්ද? ඇත්තෙන්ම ඔහු පුළුවනි. නැත්නම් උතුම් පුද්ගලයෙක් වෙනවාද? අපේ මලගිය දරුවන් දකින්න පුළුවන්ද? අපේ මලගිය බිරිඳ දකින්න පුළුවනිද? ඔබට ඕනෑ දෙයක් දකින්න පුළුවන් බුද්ධෝ ලබා ගත්තොත්. එය බොහෝ ආලෝකමත්ද? ඉරු 10000කටත් වඩා ආලෝකමත්. ඉරට බෑ දේවලෝක අපායලෝක වලට ආලෝකය දෙන්න. නමුත් බුද්ධෝට පුළුවනි හැම තැනම ආලෝකය යවන්න. අපේ ගැහණු අයට හා දරුවන්ට පුළුවන් ද මෙය සොයන්න? හැමෝටම පුළුවනි. ගැහණු මිනිස්සු බහල මාළු සැමට පුළුවනි මෙය සොයන්ට උදව් දෙන්න. මේ උතුම් බුද්ධෝට පුළුවන් ද අප අවතාර හොල්මන් වලින් ආරක්ෂා කරන්නට? බුද්ධෝට පුළුවන් දේ අනන්තයි. තුන් ලෝකයටම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි. කාමලෝක, රූපලෝක, අරූපලෝක මේ තුන් ලෝකයේම සත්වයෝ බුද්ධෝ වඳිනවා, පුදනවා, ගෞරව කරනවා. වෙන කිසිම කෙනෙක් බුද්ධෝ තරම් උසස් නැහැ. හොල්මන් අවතාර බොහොම බයයි. බුද්ධෝට නැමිලා දිගා වෙලා වඳිනවා. හොල්මන් අවතාර බයයි බුද්ධෝව සොයන අයට පවා. සොයාගන්න බැරි වුණත් සොයන අයට පවා බයයි. මේ බුද්ධ රත්නය මොන පාටද? එය නොයෙක් පාටින් දිස්නේ ගහනවා. බුද්ධෝ යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශක්තියක්. දිලිසෙන ප්‍රඥා ස්කන්ධයක්. එය ද්‍රව්‍යමය දෙයක් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පරිත්‍යාග කළ වටිනා මැණිකක් දැන් බොහෝ කාලයක් ගත වුණා. දැන් නැති වෙලා ඉතින් අපි සොයනවා. කොහේ සිට වුණත් සොයන්න පුළුවනි. අවශ්‍ය වන්නේ හිඳමින් හෝ ඇවිදිමින් සිතන්න. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ තම සිතින් සිතන්න. තම ශරීරය දෙස සිතින් බලමින් වෙන මොන දෙයක්වත් සිතන්නේ නැතිව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සිතන්න. මේ වචන ගැන පමණක් සිතන්න. ඔබට මෙය කරන්න පුළුවනි නම් මට වඩා ඉස්සෙල්ලා වුවත් සොයන්ට හැකි වේවි. කතරම් කාලයක් හිඳමින් ඇවිදිමින් සොයන්ට ඕන ඇද? පටන් ගන්න විට විනාඩි 10ක් 15ක් පමණ වරකට ඇති. බුද්ධෝ බොහෝ වේලා සොයන්ට කියන්නේ නැහැ. මුලින් පටන් ගන්න විට ඔබ වෙහෙසටපත් වී සෙවීම අතහරින නිසා උද්‍යෝගය නැති වුනොත් සෙවීම අතපසු කරනවා. එවිට කවරදාවත් සොයන්ට බෑ. මේ කාලය ඇති මුල් අවස්ථාවේදී තව කීවොත් ඔබට තේරුම් ගන්නට බෑ. එවිට බුද්ධෝ හමුවන්නේ නැහැ. මේ සියල්ල අසා සිතේ දරාගෙන ගැමියා යන්ට ගියේය. ආචාර්ය මන් කෙරෙහි කිසි ගෞරවයක් දැක්වූයේ නැත. ඒ ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. දැන් යන්ට හොඳ කාලයයි සිතුන විට නැගිට යයි. අවසර ගැනීමක් නැත, සමු ගැනීමක් නැත. ඔහු ගමට ගිය විගස බොහෝ ගැමි ජනයා දුව ඇවිත් විස්තර ඇසූහ. ආචාර්ය මන් නිශ්චලව සිටිමින් ඇස් පියාගෙන ඉන්නේ. එහෙ මෙහෙ සක්මන් කරන්නේ බුද්ධෝ නම් වටිනා මැණික සොයා ගැනීමට. උන්වහන්සේ අපි සිතූ අන්දමට වෙස්වලාගත් කොටියෙක් නොවේ. ඔහු උන්වහන්සේ කළ සියලු විස්තර කියා දුන්හ. ගැමියෝ මුලාදෑනියාගේ සිට කුඩා දරුවන් පවා බුද්ධෝ සොයන්ට පටන් ගත්හ. එනම් ඇසි පියාගෙන බුද්ධෝ බුද්ධෝ යන වචනය භාවනා කිරීමයි. කීප දිනකට පසු මහත් ආශ්චර්යමත් සිද්ධියක් සිදුවිය. එක් ගැමියෙකුගේ මනසේ ධර්මය අවබෝධ විය. ආචාර්ය මන් කී පරිදි ඔහු රෑදවල් නිරන්තරයෙන් බුද්ධෝ භාවනා කළහ. එවිට ඔහුගේ සිත සමාධිගත විය. ඔහුගේ සතුට ප්‍රීතිය සුඛ ඒකාගතාවය නිම්හිම් නැත. ඉන් ටික දිනකට ප්‍රථම ඔහු සිහිනයක් දුටුවේය. ආචාර්යමන් ඔහුගේ හිස් මුදුනේ දැල්වෙන විශාල ඉටිපන්දමක් ලැබුවේය. එය නිසා තම ගත සිත ආලෝකමත් විය. අවට පරිසරය ආලෝකමත් විය. ඔහු ආචාර්ය මන් වෙත ගොස් තමා දුටු අද්භූත සිහිනය ගැන තම සිතේ ඇති ප්‍රීතිසුඛ එකඟතාව පිළිබඳ කීහ. ආචාර්ය මන් ඔහුට ධානය කිරීමට තව තවත් උපදෙස් දුනි. ඔහුගේ දියුණුව ඊතා ඉක්මනින් වැඩි ගියේය. ඔහුට පරචිත්ත විජානනය පහළ විය. ඔහු එය තම ගැමි භාෂාවෙන් කියා සිටිහ. තමා ලැබූ తত্ত্বය ගැන පැහැදිලි නැත. ටික දිනකට පසු ඔහු ආචාර්ය මන්ගේ සිත දුටුවේය. විහිළුවට මෙන් ආචාර්ය මන් ඔබ එහි අකුසල් දැක්කාදැයි ඇසීය. ඔබ වහන්සේගේ සිත කිසි අරමුණක් නොගනි. එහි ඇත්තේ දීප්තිමත් ආලෝකයක් පමණි. ඔබ වහන්සේ වැනි කෙනෙක් මෙලොව ඇත්තේ නැත. ඔබ වහන්සේ මෙහි අවුරුද්දක් පමණ රැඳී සිටියහ. ඇයි මට මේ ස්වභාවය මුලින් නොකීවේ? මම කෙසේ කියම්ද? ඔබ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇසුවේ නැත. උන්වහන්සේ පිළිතුරු දුනි. ඔබ වහන්සේ අග්‍රගන්නේ ආචාර්යවරයෙක් බව මම දැන නොසිටියෙමි. දැන් අප සියලු දෙනාම දන්නවා ඔබ වහන්සේ ඊටාම දක්ෂ බව. අප ඔබ වහන්සේගෙන් ඇසූ විට ඇයි මෙසේ ඇස් පියාගෙන ඉන්නේ? ඇයි මෙසේ සක්මන් කරන්නේ? ඔබ වහන්සේ කීවා වටිනා මණිකක් නැති වෙලා එය සොයනවා. ඒ බුද්ධෝ නම් මණික සොයා ගන්න උදව් කරන්න කියා. එය ඊටාම දීප්තිමත් විහිදී යන ආලෝකයක් කීවා. ඇත්තෙන්ම එය තමයි ඔබ වහන්සේගේ සිතේ ඇත්තේ. බුද්ධෝ නැති වුණා කීවේ අපව ප්‍රයෝගයෙන් භාවනා කරවීමට යොමු කිරීමට. එවිට අපේ සිතත් එසේ ආලෝක විහිදුවන්න. ඔබ වහන්සේ මහා වීරයෙක්, නුවණැත්තෙක්. ඔබ වහන්සේගේ එකම අරමුණ අපට ධර්මයේ බෙදා දීම, අපේ සිතේ බුද්ධෝ පහළ කිරීම. මෙම මිනිසාගේ සිත තුළ ධර්මය පහළවීම පිළිබඳ පුවත ඉක්මනින් මුළු ගම පුරාම පැතිර ගියේය. සියලු දෙනාම බුද්ධෝ භාවනාව කළහ. කුඩා දරුදැරියන් පවා කළහ. ආචාර්ය මන් කෙරෙහි ශ්‍රද්ධාව ඉමහත් විය. උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගෞරව කළහ. කිසිවෙක් වෙස්වලාගත් කොටි ගැන නැවත කතා නොකළහ. මින්පසු එම මිනිසා ආචාර්ය මන්ගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පසු දිනපතා එම ආරණ්‍ය සේනාසනයට රැගෙන ගියේය. දාණයෙන් පසු ඔහු භාවනා කමටහන් ගත්තේය. යම් දිනක ඔහුට වැඩ ඇතනම් Tamanට එන්ට බැරි බව කියා පණිවිඩයක් එවයි. එම ගෝත්‍රික මිනිසුන් අතරින් සෑහෙන දෙනෙක් භාවනාවට පුරුදුනි. එහෙත් ඒ ප්‍රථම පුද්ගලයා මෙන් සාර්ථක නොවිය. මිනිසා තෘප්තිමත් වූ විට සියලු දෙයක්ම නිසි ආකාරයෙන් සිදුවේ. විශාල පර්වතයක් වේ. උදාහරණ මුල් කාලයේදී මේ මිනිසු ආචාර්ය මන්හට කිසි සැලකිල්ලක් නොදැක්වූහ. උන්වහන්සේ කෑවාද නිදාගත්තාද හුන්නාද මලාදැයි වගක් නැත. දැන් ශ්‍රද්ධාව ඇති වී මුලදී ඊතා දුර්ලභ සියලු දේ දැන් වැඩි වැඩියෙන් ගලා එයි. කිසිවක් නොවසාම උදව් උපකාර කරත් ගමේ මිනිසු එකතු වී සක්මන් මළුවක් තැනූහ. පැලක් ඉදි කළහ. ආහාර වැළඳීමට මැස්සක් සෑදූහ. උදව් කිරීමට ආය වාද කළහ. අවමන් කළහ. ප්‍රශ්න කළහ. කතා බහ කළහ. අර සක්මන් මළුව බලන්න තනකොළ වල් පැලෑටි වලින් වැසී ඇත. එම කැලෑවේ ඇවිදින්නේ වල්ලූරෙක් විය යුතුයි ඔබ. එනමුත් එහිම ඇවිදී. ඔය මළුව කුමකටදැයි ඇසූ විට නැති වූ බුද්ධෝ සෙවීමට යයි පවසති. ඔබ ඇස් පියාගෙන ඉන්නේ ඇයිදැයි ඇසූ විට නැති වූ බුද්ධෝ සොයමි කියයි. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි. එහෙත් ඒ බව නොකියන්නේ ඇයි? ඔබ 아무තු පුද්ගලයෙක්. ඒ වුණත් ඒ ගතිගුණ අපි අගය කරනවා. ඔබ වහන්සේ නිදාගන්නේ පුස්කාපු වියලි කොළ රොඩු වලින් සෑදූ මැස්සක. ඔබ වහන්සේ මෙහි මාස 10ක් පමණ මෙසේ දුක් විඳින්නේ ඇයි? මෙය ඌරු කොටුවක් වගේ. මෙය දකින්න විට අපට ඊතා දුක් ඇති වී අඬන්න හිතෙනවා. අපි මහා මෝඩයෝ රැලක්. අපි සියලු දෙනාම මෝඩ වුණා. ඔබ වහන්සේ මේ තරම් වටිනා පුද්ගලයෙක් බව අපි දන්නේ නැහැ. සමහරු චෝදනා කළා නොයෙක් වැරදි මත අනුව. සියලු දෙනාම ඒ නිසා පොළඹවා ගත්තා. අපි සැක කළා, අප්‍රිය කළා. නමුත් දැන් අපිට හොඳට විශ්වාසයි. අපි ගරු කරනවා මේ කඳුකර ගෝත්‍රික මිනිස්සු යමෙක් විශ්වාස කරන විට එය උපරිම වශයෙන් කරයි. හදවතින්ම භක්තිය පුද කරයි. ඒ අයගේ හිතවත්කම් අසීමිතය. තම ජීවිතය පරදුවට තබා පරිත්‍යාග කරත් තමන් හදවතේ දරාගත් දේ වෙනස් නොකරත් ටිකින් ටික ආචාර්යමන් ඔවුන්ගේ භාවනාව දියුණු කිරීමට උපදෙස් දුනි. උන්වහන්සේ මෙහි වර්ෂයකට අධික කාලයක් විසූහ. පෙබරවාරියේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා ඉන්පසු වෙනත් තැනකට වැඩිහ. ඔවුන් හට තිබූ බලවත් කරුණාව නිසා ඔවුන් හැර යාම දුෂ්කර විය. ඔව්හු උන්වහන්සේගේ යාම පිළිබඳ විරෝධය පළ කළහ. උන්වහන්සේ මරණය තෙක් සිටිනවා නම් මුළු ගමම එකතු වී යවමංගල උත්සවය කරන බව කීහ. ඒ අය තුල අවබෝධයෙන් ලැබූ ප්‍රතිඵල නිසා මම ගැන විශ්වාස ඇත. ඒ නිසා හටගත් ශ්‍රද්ධාව භක්තිය වැරදි ලෙස දුටහ. උන්වහන්සේගේ ගුණ හඳුනාගත් පසු ඇත්තෙන්ම පසුතැවිලි වී සමාව ඇයද සිටිහ. උන්වහන්සේ ඔවුන්ට සමාව දුනි. මේ බව පසු කාලයකදී තම ශිෂ්‍යයන්ට උන්වහන්සේ සැලකලහ. ඒ නිසා ඔවුන් ණය ගැති නොවේ. තමන් වහන්සේලා දෙනමට දැන් නිකම් යා හැකිය. නමුත් ඔවුන්ගෙන් වෙන් වී යාම ලෙහෙසි වූයේ නැත. ඔවුන්ගේ කන්න ලවුල අතෝනි දෙමින් හඬා වැළපීම බලා සිටින්ට බැරි තරම් විය. උන්වහන්සේගේ ගමන වැළැක්වීමට මුළු ගමම අවුත් මහ හඬින් විලාප දුනි. එය කැලෑව දෙදරා ගියේය. මරුණා හා සමානව හැඬූහ. තමන් වහන්සේගේ අරමුණ පැහැදිලි කරමින් ඔවුන් අස්වැසූ නමුත් ඉන් පළක් වූයේ නැත. තම හැඟීම් හෙළි කිරීම වැරදි බව ධර්මයට අනුව පෙන්වා දුනි. මග අවුරා සිටිහ. තරමක් සංසුන් වූ විට උන්වහන්සේ පිටත් වීමට සූදානම් විය. එවිට පුදුම එළවන දෙයක් සිදු වුනි. මුළු ගමේ මිනිස්සු ගෑනු දරු දැරියෝ උන්වහන්සේ පසුපස දුවාහ. වට කරගෙන එකෙක් උන්වහන්සේගේ පිරිකර උදුරා ගති එකෙක් පාත්‍රයේ ගති එකෙක් කුඩය වතුර කේතලය ආදී වශයෙන්ි අනිත් අය සිවුරේ එල්ලී ඇදගෙන සිටිහ අතින්ද ඇද්දාහ කකුලෙන්ද අල්ලා ගති හඬමින් වැළපෙමින් කුඩා දරුවන් මෙන් හැසිරුණහ යන්ට දෙන්නේ නැතයි කීහ කීප විටක් ආචාර්ය මන් ඉවසීමෙන් කරුණු පැහැදිලි කළහ එවිට ඔව්හු මදක් සංසුන් වූහ උන්වහන්සේ යන්ට නික්මුණ විට නැවතත් ඒ ආකාරයෙන්ම දුව ඇවිත් අල්ලාගත්හ. මෙසේ පැය ගණනක් ගත විය මුළු කැලයම ශබ්දය දෝංකාර දුනි. මානසික ආබාධිතයන් මෙන්ද කෝල සන්නියක් මෙන්ද ඔවුන්ගේ වැළපීම බලා සිටින්නට මහත් දුකකි. වෙස් වලාගත් කොටි ගැන මතකයක්වත් නැත. ඇත්තේ හදපත්ලෙන් පැන නගින ආදර භක්තියකි. අති උත්තම පුරුෂයෙකුට කරන පූජා උපහාරයකි. මහා මිනිස්සු හඬා වැළපුණහ. ක්‍රමයෙන් හඬ වැඩි ගොස් මහා ශබ්දයකින් සියල්ලෝ එක විට කෑ ගසා යන්ට එපායයි කීහ. අපේ Papuව පැලී මැරේවි. ඉවසන්ට බෑ. අන්තිමේදී එහෙනම් ඉක්මනින් ගෙහින් එන්ට යයි කීහ. මෙසේ ආචාර්ය මන් නැවතත් කරුණු පැහැදිලි කර දුන්හ. බොහෝ සැකබිය ඇතිව සිටි අය දැන් ආදර භක්තියෙන් හඬා වැළපෙති. උන්වහන්සේ මහත් විපර්යාසයක් සිදු කර ඇත. එය බුද්ධ ශ්‍රාවකයන්ගේ සුවච ගුණය වේ සාමීචි ගුණය වේ බුද්ධ ශ්‍රාවකයෝ පරිගැනීම් නොකරති අනුන්ට නොගරහති යමෙක් Taman කෙරෙහි අප්‍රසන්නතාවය ඇතොත් ඔහුට කරුණාව මෛත්‍රිය උපදවති අනුන්ගේ වැරදි නොමනා හැසිරීම නිසා උරණ නොවේති එකට එක කිරීමක් නැත. තම හදවතේ ඇති කරුණා මෛත්‍රී ගුණය නිසා අනුන්ගේ කෙලෙස් ගිනි නිවි ශ්‍රද්ධාව හටගනී. ආර්ය සංඝ රත්නය මිනිසාගේ සරණ වෙති. මෙවැනි උසස් චින්තනයක් මෙලව කොහෙවත් නැත. පසු කාලයකදී ආචාර්යමන් මෙම කතා පුවත අප සමග කී විට එම කඳුකරේ ගෝත්‍රික මිනිසුන් ගැන අනුකම්පා ඇතිවිය. මහා කැලෑවේ සිදූ මෙම සිද්ධීන් අප මනසෙහි දර්ශනය වූයේ සිනමාවක් මෙනි. ගැමියන්ගේ ශ්‍රද්ධාව නිසා තම ජීවිත පරිත්‍යාග කිරීමට සැරසුනි. මෙම මහානුභාව ඇති පුද්ගලයා කෙරෙහි අසීමිත භක්තියක් ඇත. ඒ අයට උවමනා වූයේ උන්වහන්සේගේ කරුණා මෛත්‍රී සෙවණේ ජීවත් වීමටය. එවිට ඔවුන්ගේ ජීවිතය සතුට සන්තෝෂයෙන් තෘප්තිමත් වේ. ඒ බැවින් අතින් හෝ කකුලෙන් හෝ අල්ලා නවත්වා ගන්නට සිතූහ. උන්වහන්සේ ළඟ කිසිවක් නැත. ඇත්තේ තනකොළ වලින් සෙවන කළ කුඩා පැල්පතකි. එය උන්වහන්සේට අසීමිත තෘප්තියක් ගෙන දුනි. සිතන්ට පවා නොහැකි තත්වයක් උදා විය. අනිත්‍යතාවයේ ලක්ෂණානුව සුදුසු කාලය එළඹුණ විට උන්වහන්සේ නික්ම ගියේය. උන්වහන්සේ තුල ඔවුන් කෙරෙහි අසීමිත දයාවක් තිබුණි. උන්වහන්සේ වෙස්වලාගත් කොටියෙක් නොව ලෝකයාගේ පින්කෙතකි. තව බොහෝ අය උන්වහන්සේගේ ආభాෂය ලබා ගැනීමට ඇත. එබැවින් පිටවී ගියහ. බුදුදහම යනු අමිල අගනා මැනකකි. එය ලබා ගැනීමට අප බොහෝ පින් කර ඇත. කෙතරම් උසස් මෙවැනි කෙනෙකුට වුවද වෙස්වලාගත් කොටි යන අద్භූත චෝදනා ලැබිය හැකිය. බෞද්ධ සංකල්ප ගැන ಗುಣ නුවණ නැති අය මෙවැනි අගනා මැණිකක් වුවද කෙලෙසති. මෙවැනි අවාසනාවන්ත අය ලෝකේ සිටිති. එබැවින් ඒ අයට පිළිසරණක් විය යුතුය. නැතහොත් බුදුදහම ඔවුන් විසින් විනාශ කර දමති. එවිට මිනිසා පසුතැවිල්ලටපත් වේ. ආචාර්ය මන් සුගත ගුණය අනුගමනය කළහ. උන්වහන්සේ ඝන කැලෑවල වාසය කරමින් කඳුකරේ ගෝත්‍රිකයන්ට සේවය කළහ. රාත්‍රී කාලයේ බොහෝ දෙව්බඹුන්, අමනුෂ්‍ය പ്രേත නාග ගරුඬාදී පිරිසලට කරුණාවෙන් ධර්මය පහදා දුනි. නිතරම කරුණාවෙන් ලෝකාර්ථ සේවයේ යෙදුණහ. මිනිසුන්ට භික්ෂූන්ට සාමණේර සාමණේරී මෙහෙණින් වහන්සේලාට කිසි අවශේෂයක් නොමැතිව පිහිට වූහ. දස දිගින් පිරිස පැමිණ උන්වහන්සේගෙන් ධර්මය ඉගෙන ගත්හ. එම ධර්ම දේශනා ඊතා සරලය, ගැඹුරුය, පහසුවෙන් අවබෝධ වන අයුරු පුදුම එළවයි. චියාං මාහි වනගත වූ කාලයේදී කඳුකරේ ගෝත්‍රිකයන් බෙහෙවින් සතුටටපත් වුණහ. සවස් යාමේ රෑ මැදියම් රෑ වනතුරුත් අමනුෂ්‍ය කොටස්වලට දෙවියන්ට ධර්මය දේශනා කරති. බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දෙති. දෙවියන්ට ඉගැන්වීම අපහසු වන්නේ එවැනි අදිමානුෂික ශක්තියින් නොමැති අයට එසේ කළ නොහැකි බැවිනි. උන්වහන්සේ හැර අන් කිසිවෙකුට එම කාර්ය සිදු කළ නොහැකි විය. මිනිසයන්ට දම් දෙසීමට අනිකුත් භික්ෂූන්ට පැවරිය හැකිය. යම් තරමකින් හෝ ඒ අසා සිටි අය ධර්මයට නැඹුරු වෙති. ආචාර්යමන් දෙවියන් සමග මේ සාකච්ඡා පිළිබඳ වෙසසින් උනන්දු විය. එබැවින් උන්වහන්සේගේ ජීවන චරිතය විටින් විට දෙවියන් අමනුෂ්‍යයන් සමග සිදු වූ අපූර්ව ප්‍රාතිහාර්ය දැක්වේ. මෑතකදී මම තායිලන්තයේ සුප්‍රසිද්ධ විපස්සනා කර්මස්ථාන ආචාර්යවරයෙක් හමු වීමට ගියෙමි. උන්වහන්සේ ඊටාම සුහද ඉවසලිවන්ත කෙනෙකි. ඒ වේලාවේ තම ශිෂ්‍යයන්ට ධර්ම කරුණු විස්තර කරමින් සිටිහ. මමද ඒහා එක්වීමි. අපි ධර්මයේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ සාකච්ඡා කළෙමු. පසුව උන්වහන්සේද ආචාර්යයන් වූ ආචාර්ය මන් පිළිබඳ කතා කළෙමු. උන්වහන්සේ ආචාර්ය මන් සමග චියාං මාහි කැලෑවේ බොහෝ කල් විසූහ. ළඟම නගරයට යාමට දින දෙකමාරක් පමණ ගත වේ. උන්වහන්සේ එදින මා සමග පැවසූ විස්මිත කතා පුවත් අපමණය. ඉන් සමහරක් මෙම පොතට අඩංගු කිරීමට සුදුසු යයි සිතමි. මා ඉහත සඳහන් කළ පරිදි සමහර පුවත් උන්වහන්සේට අවමන් කිරීමක් විය හැකි බැවින් නුසුදුසු වේ යයි සිතමි. මෙම ආචාර්යවරයා පැවසූ පරිදි ආචාර්යමන් ඊ타ම පිරිසිදු මනසක් ඇති කෙනෙකි. තවද අදිමානුෂික බලයන් නිසා තම ශිෂ්‍යයන් නිතරම සතිපඤ්ඤාවෙන් දවස ගත කරන බවද උන්වහන්සේ දනිති. මම උන්වහන්සේට එම තොරතුරු කියන ලෙස ඇවටිලි කළෙමි. එය පශ්චිම ජනයාගේ ශ්‍රද්ධා බුද්ධිය පිණිස ඉවහල් වන බැවිනි. මගේ සියලු සිතිවිලි ආචාර්යමන් දනිති. මම වෙන කුමක් කියම්ද? රෑ දවල් තිස්සේ මා රැහෙනින් බැඳ තිබුණාක් මෙනි. එවැනි අවධාරණයකින් මම මගේ සිත පාලනය කළෙමි. මා හැකිතරම් වීරයෙන් මගේ සිත හික්ම වූ නමුත් මොහතක පමාවෙන් යම් අනිසි සිතුවිල්ලක් සිතූ විට සියලු දෙනාගේ ඉදිරිපිට උන්වහන්සේ එය හෙළිදරව් කරති. මගේ භාවනා මානසිකාර්ය ඒ කාලයේදී ඊටම හොඳින් පැවතුණි. කලාතුරකින් වැරදි සිතුවිල්ලක් හටගති. මේ හිත නොනවත්වාම රෑ දවල් තිස්සේ සිතුවිලි පහල කරන බව අප සිතිය යුතුයි. මේ හැම සිතුවිල්ලක්ම සතියෙන් දැනීමට හැක්කේ කාටද? මගේ සිතුවිලි මට වඩා තීක්ෂණව උන්වහන්සේ දනිති. සමහර විට මට අමතක වූ සිතුවිලි උන්වහන්සේගේ මතකයේ ඇත. එවිට මම පුදුමයටපත් වෙමි. ඔබට ආචාර්ය මන් කිසිවිටක බැන ඇද්දයි මම ඇසීමි. කලාතුරකින් බැන ඇත. එහෙත් නිතරම මගේ සිතුවිලි දකිති. ඉන්පසු එම සිතුවිලි තුලින් මට ධර්මය පහදා දෙයි. බොහෝ විට අන් භික්ෂූන් වහන්සේලා අසා සිටී. එවිට මා ලැජ්ජාවටපත් වෙමි. වාසනාවකට මෙන් අන් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මගේ නම නොකියති. එම සිතිවිලි විවේචනය කරති. ඔබට ආචාර්ය මන් බැන්නේ මක් නිසාද? පෘ탁ජන යන වචනයේ තේරුම ඔබ දන්නවාද? එහි තේරුම මහා ගල් කන්දක් මෙන් ඝන මුලාවකි. කිසිම පාලනයක් නැත. මේ සිතිවිලි හරිද වැරදිද ඇත්තද බොරුද කිසිවක් තමා නොදනී. එවිට උන්වහන්සේ බණී. ඔබ එම බැනීමට බිය වූාද? ඇයි නැත්තේ? මගේ ශරීරය ගැහෙන්නේ නැහැ. නමුත් මගේ සිත බයින් ගැහෙනවා. හුස්ම ගන්නටත් බැරි වෙනවා. උන්වහන්සේට ඇත්තෙන්ම ಪರಿචිත්ත විජානනය ඇත. එය මට ඔප්පු වී ඇත. උදාහරණ විටින් විට මම හුදකලාව යාමට සිටුවෙමි. පසුදා උදේ උන්වහන්සේ මා දුටු විගස හොඳ බැනුමක් බණි. ඉතින් ඔබ යන්නේ කවදාද? ඔය කොහේ ගියත් මේ තරම් හොඳ නැහැ. ඔබට මා සමග විසීම වඩාත් යෝග්‍ය වේ. මෙසේ මගේ සිටිවිලි දනිති. මෙහි හිඳමින් ධර්මයේ ඇසීම වඩා හොඳයි. ඔය තනිව යනවාට වඩා. මෙසේ මා යනවාට කිසිසේත් කැමති නොවුහ. මා එසේ ගියොත් මගේ භවනා මානසිකාර්ය පහත බසී යයි සිතූහ. එබැවින් නිතරම මා රඳවා ගැනීමට උත්සාහ කළහ. මම වඩාත් බිය වූයේ උන්වහන්සේ ගැන මම සිතුවොත් උන්වහන්සේ මා ගැන බලමින් සිටින බව මට හැඟේ. උන්වහන්සේට වෙන වැඩක් නැද්ද? සමහර දිනයන්හි මම නිදා නොගනිමි. හේතුව ඒ මොහොතේම උන්වහන්සේ එරමිනියා ගොතාගෙන මා ඉදිරිපිට සිටිති. මම වෙන අරමුණක් ගැන සිතූ විගස උන්වහන්සේ මා දෙස බලා සිටින බව මට හැඟේ. මේ නිසා මගේ සතිය ඊටාම තියුණු විය. ශිෂ්‍යයන් වශයෙන් අපි නිරන්තරයෙන්ම සතිය පැවැත්වූ යෙමු. උන්වහන්සේ පසුපස පිණ්ඩපාතේ යන විට අපේ සිත් සුපරික්ෂාකාමී විය යුතුය. තම කය වෙත යොමු කරනවා මිස බාහිර ලෝකයේ දෙස නොබලමු, නොසිතමු. මේ ගැන නොසැලකිලිමත් වුවහොත් එවේලෙම විවේචනය කරනු ඇත. එබැවින් සිත ගැන අපි අවධාරණයෙන් සිටියෙමු. එසේ උවද සුළු ප්‍රමාද දෝෂයකින් සිහිය අන් අරමුණක් ගත් විගස එය විවේචනයට භාජනය වේ. එය සාධාරණ බව අපට වැටහේ. අපි කිහිප දෙනා අතුරෙන් එක් අයෙක් හෝ මෙසේ සති විහරණයෙන් ඇත. එදින සවස දේශනාවේදී ආචාර්යමන් යම්කිසි සිද්ධියක් මත දොස් පවරති. එය අපට නොතේරේ. මක් නිසා මෙසේ කියද්ද දේශනෙන් පසු අපි එක් රැස්ව මීට හේතු යුක්ති සෙව්වෙමු. එවිට එක් භික්ෂුවක් පාපොච්චාරණය කරයි. ඇත්තෙන්ම මම මෙවැනි විකාර දේ සිතුවෙමි. ආචාර්ය මන් සමග විසීම බිය දෙන්නකි. එබැවින් නිරන්තරයෙන්ම සතිය පැවැත්වූයෙමු. මෙම කතාපුවත කියන උන්වහන්සේ මුලින්ම චියාං මායි ප්‍රදේශයට පැමිණි විට එක්තරා පන්සලක නැවතී සිටිහ. එහි පැමිණ පැයක් ගත වීමට පෙර වාහනයක් අවුත් කුටිය ඉදිරිපිට නැවැත්වීය. මම විගස බැලුවෙමි. එහි ආචාර්ය මන් සිටිති. එහි දුව ගොස් වැඳ ගෞරව පවත්වා එහි ආ කාරණය විචාලෙමි. උන්වහන්සේ පැමිණියේ මා එක්කරගෙන යන්ට යයි පැවසීය. ඊට පෙර දින එහි වඩින බව උන්වහන්සේ දනිති. කවුරු හරි ඔබ වහන්සේට ඒ බව දැන්නුවාද? ඒ ගැන කමක් නැහැ. මම දැනගත් නිසා මෙහි ආවෙමි. මෙය අසා මම විස්මයටපත් උනේමි. පසුව උන්වහන්සේ සමග වාසය කරන විට මට මේ සත්‍ය වඩාත් තහවුරු විය. අපේ සිත් නොයේ කරමුණු කරා යමින් නොයේක් දෘෂ්ටිගත වී නම් උන්වහන්සේගේ ධර්මය අවබෝධ නොවේ. එසේ නොවි සතියෙන් ඒ අරමුණ හොඳින් ග්‍රහණය කළ විට ධර්මය ඊට පැහැදිලිය, සරලය, ආකර්ෂණයකින් සිත ඇදී එහිම පවති. ලෝකාස්වාද රතියෙන් පසුව හොත් එම ධර්මය සිත දවයි. ඒ භික්ෂුව මහා දුක්ගින්නකටපත් වේ. ධර්මය දේශනා කරන විට කාගේ කෙලෙස් ඇවිස්සේදැයි උන්වහන්සේ නොසිතයි. ධර්මය කෙලින්ම කෙලෙස්වලට ඉලක්ක වී ඇත. කලාතුරකින් යම් භික්ෂුවක් නමින් අමතයි. ඇයි ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ ඒ විදිහට භාවනා කළේ? එය වැරදි. මේ විදිහටයි භාවනා කළ යුත්තේ. නැත්නම් ඇයි ඔබ අද උදේ මෙසේ සිත සිතා සිටියේ? ඔය සිතවිලි නිසා ඔබ විනාශ වෙන බව දන්නේ නැද්ද? විනාශ වෙන්න අකමැතිනම් එසේ සිතන්නට එපා. ඇයි ඔබ බුදුරජාණන් වහන්සේ උගන්වපු අන්දමට නොසිතන්නේ? ඔබට කුමක් වෙලාද? අප මෙහි ඉන්නේ වැරදි ලෙස සිතීමෙන් ක්‍රියා කිරීමෙන් වැළකීමට පුහුණු වීමට. අප මෙහි ඉන්නේ Tamanගේ සිතවිලි වල නිමග්න වී කෙලෙස් ගින්නෙන් දැවී යාමට නොවේ. මේ සත්‍ය තේරුම්ගත් පිරිස උන්වහන්සේ සමග ඊතා සතුටින් කාලය ගත කළහ. ඒ අය උන්වහන්සේගේ විරෝධයට ලක් වූයේ නැත. එහෙත් යම් රහසිගත වැරදි දේදී නම් උන්වහන්සේට ගින්නෙන් දැවෙන්නාක් මෙන් දුක් දෙයි. එවිට එකවරම බැනවදී එම භික්ෂුව තම වැරදි පිළිගෙන මිදේ නම් ඒ පිළිබඳ නැවත කතාවක් නැත.